අවසරයි ස්වාමීන් වහන්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අප සියලු දෙනාම සදහැමත් සිටින් ධම් සාකරණ දහම් සෙවන ධර්ම සාකච්ඡාවට සූදානම්වයි සිටින්නේ. ධර්ම සාකච්ඡාවට අපගේ ගෞරවනීය සමිත විහාරි ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ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 ගිය සතියේ ධර්ම දේශනාව කරන්න තරම් ඒ වටපිටාවක් සකස් වුණේ නැහැ. ඒ හින්දා ධර්ම දේශනාව කරන්න ගියේ නැහැ. ඒකත් එක්කම මේ ගිය සති දෙකේ ධර්ම දේශනා එකිනෙක සම්බන්ධතාවයේ තිබ්බ හින්දා මේ කොටස් දෙකම දැනගෙන කතා කරන එක වඩා හොඳයි කියන කල්පනා කරා ඒ කරුණු දෙකම හින්දා ගිය සතියේ ධර්ම දේශනාවට උත්සාහවත් වුණේ අපි. එතකොට දැන් ධර්ම දේශනා දෙක ඇහුවට පස්සේ විරාජ ඇහුවා ධර්ම දේශනා දෙක. එනසන් ඇව ස්වාමිනාස්. දැන් දැන් මොකද හිතෙන්නේ? දන් දෙන එකත් එක ලේසි වැඩක්ද? හරියට මහත්ඵල වෙන විදිහට. ඔව් කරලා තියෙන ඉතින් මෙතෙක් කාලේ මහත්ඵල නොවන විදිහම තමයි තියෙන්නේ. ඒක තමයි. හ්ම්. ඒ කාරණාව කියන්නේ ගොඩාක් දෙනෙකුට ඒ කාරණාව එහෙම වෙන්න ඇති. අපිත් ඉතින් ඔය ඔය කට්ටිය විතර නෙමෙයි මාත් එහෙම කරලා එහෙම තමයි කරලා තියෙන්නේ. අපිත් එහෙම තමයි ඒ කාලේ කරේ. පස්සේ කාලේ ඒ යම් ආකාරකින් ඒ කියන්නේ ඕක කියන්නේ මම ඔහොම දේශනාවක් දැකලා ඔහොම කරන්න ඕනි මෙන්න මෙහෙමයි කරන්න ඕනි කියලා එහෙම හිතන්නේ නැතුවම ඒ මහත්ඵල වෙන විදිහට දන් දෙන ආකාරයක් සකස් වුණා හිතේ. ප්‍රීති සැපේ උපදවලා දානේ පැන්කම් පූජා කරනකොට එහෙම කිරීමේ එකක් කරගෙන මං ඉතින් ඒක කරගෙන ගියා. ඊට ඒක එතකොට ඒක මේ පස්සේ තමයි මම මේ දේශනාවත් එක්ක දැන් දානි ගැන කරන්න කියලා සංජීව කිව්වට පස්සේ තමයි දේශනාවෙන් හොඳට බැලුවේ. ඒ බලනකොට තමයි තේරුනේ මේක මෙහෙමනේ වෙන්න ඕනේ. ඉතින් මේක ඒ කාලේ මාර්ගඵලලාභීන් ඒ එහෙමනේ කරලා තියෙන්නේ චිත්තාලංකාරය, චිත්ත පරිස්කාරය වෙනස නේ දානි දීලා තියෙන්නේ කියන එක තමයි දැක්කේ. ඇත්තට මේ දවස්වල අපිට තේරුන්නේ නැහැ ඔය චිත්තාලංකාරය, චිත්ත පරිස්කාරය කියන කාරණාව අපි දන්නෙත් නැහැ. ඉස්සර අපි දන්නෙත් නැහැ මොකවත් කියලා ඔක අහලා තියෙනවා හැමෝමත් කියනවා එතනින් කියලා නවත්තනවා චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියලා එතනින් වචනේ නවත්තනවා ඒක විස්තර කරන්නේ ඊට පස්සේ ප්‍රායෝගිකව කරන ආකාරය කියන්නෙම නැහැ එහෙම පැත්තක් තියෙනවා ඒකත් එක තමයි කල්පනා කරේ ඒ කාරණාව දිහා බලපුවාම පේනවා මේ කියන්නේ මම එකයි අර කලින් දවසේ කිව්වේ දැන් භාවනාව කියන එක අපි භාවනාව මෙහෙම කියන්න පුළුවන් නේද? භාවනාව කියන එක භාවනාවක් වගේ වඩන්න ඕනේ නේ. ඒ කියන්නේ භාවනාවක් කියන එක භාවනාවක් වගේ වඩනවා කියලා මම කියන්නේ භාවනාව කියන එක කරද්දී අපි තනිකර ඒකට මේ ඒක ඒක නිකන් කරන්න බෑනේ. හොඳ සිහියක් අවධානය හොඳට තියාගෙන <clears throat> ඊට පස්සේ කුසල් අරමුණ වැඩෙන විදියට නොයෙක් එකඟතාවයේ ඇති වෙන විදියට ඒ වගේ නොයෙක් පැත්ත බලාගෙන කරන්නේ නේද? අපි භාවනාව කරන්නේ එහෙමනේ. හිත විසිරීම නැති වෙන විදියට. එතකොට සීලය කියන එකත් ඇත්තට මේ වගේ භාවනාවක් වගේ වඩන්න ඕන එකක්. කියන්නේ දාන සීල තුනම තුනම භාවයේ තබ්බා. ඒවා මේ වැඩි යුතු දේවල්. දානය, සීලය, භාවනාව තුනම වැඩි යුතු දේවල්. භාවනාව අපි භාවනාවක් විතර වඩන්න හැටි සාමාන්‍යයෙන් ටිකක් අහලා තියෙනවා දන්නවා. සීල කියන එකත් භාවනාවක් වගේ වඩන්න ඕනේ. භාවනාවක් වගේ වඩනවා කියලා කියන්නේ සීල කියන එකත් ඒ ඒ අර ඒ අදාහර ධර්මතා තම කුසල්සිත තමන් ඉලක්ක කරලා කුසල්සිත ඇති වෙන විදිහට ජීවිතේ ජීවි පැවැත්ම ගෙවන්න ඕනේ. තව විදිහෙන් කියනවා. සීල කියන එක අපි කියලා තියෙනවා මේක අර කුසල්සිත දිගටම පවත්වන ස්වභාවයෙන් කාමාවචර කුසල්සිත. එතකොට ඒක ඒක ඉලක්ක කරලා ඒකේ අංග වැඩෙන විදිහට අකුසලේ අයින් වෙන විදිහට දිගටම කර යුතු දෙයක්. එතකොට දානි කියන එකත් එහෙමයි. දානි කියන එකත් භාවනාවක් වගේ වඩන්න එකක් තියෙනවා. මහත්ඵල කරනවා නම් හරියට ඉලක්ක කරලා කුසල සිත ඉලක්ක කරලා කුසල සිතේ අංග ඉලක්ක කරලා ඒ අංග ඇති වෙන දිහා බලලා කළ යුතු දෙයක්. පැහැදිලි නේද? ඒක ඒ විදිහට වෙන්නේ. එතකොට තව විදිහකින් මෙහෙම කියන්නත් පුළුවන්. දානේ දානේ වඩනවා නම් හරි විදියට දානේ මහත්ඵල වෙන විදියට කරනවා නම් එයා සීලේ මහත්ඵල වෙන විදියට කරන හැටිත් කරන කරන්නත් ඉගෙන ගන්නවා ඒකට උපකාර කරනවා ඊට පස්සේ භාවනාව මහත්ඵල වෙන විදිහට කරන්නත් මහත්ඵල වෙන්නත් ඒක උපකාර කරනවා කරන හැටි ඉගෙන ගන්න වෙනවා හරියට භාවනාවක් මහත්ඵල වෙන විදිහට කරනවා නම් ඒක සීලයට බලපෑම් කරනවා දානට බලපෑම් කරනවා මේ දෙක ප්‍රබල වෙනවා අන්න එහෙම කියවනම් ගන්න දානය ප්‍රබල වෙනකොට සීලය භාවනාව දෙකත් ප්‍රබල වෙනවා සීලය ප්‍රබල වෙනකොට දානය භාවනාව දෙකත් ප්‍රබල වෙනවා භාවනාව ප්‍රබල වෙනකොට හරි විදියට කරනවා නම් සීලයයි දානයයි දෙකත් ප්‍රබල වෙනවා. ඇයි ඒක එහෙම වෙන්නේ? ඒ තුනෙන්ම සකස් වෙන්නේ පටන් ගන්නකොට කාමාවචර කුසල්සිත. තුනටම තියෙන්නේ කාමාවචර එකම කුසල්සිත. නේද? දාන සීල භාවනා තුනටම පටන් ගන්නකොට විශේෂයෙන් භාවනාව රූපාවචර අරූපාවචර වලට යනවා. හැබැයි පටන් ගන්න කාමාවචර කුසල්සිතෙන්. භාවනාවත්. එතකොට කාමාවචර කුසාසිත ඉලක්ක කරලා ඒකේ අංග වැඩෙන විදිහ දිහා බලලා වඩනවනම් එකක් හරියට අනිත් දෙකට සපෝට් කරනවා ඒක. එකම කාමාවචර කුසාසිත හින්දා කුසාසිත දිහා කුසාසිතට යොමු වන පැති තුනක්. කාමාවචර කුසාසිතට යොමු වන පැති තුනක්. දාන සීල භාවනා කියලා කියන්නේ එක පැත්තකින් හරි යොමු වෙලා ඒක කරන්න හැටි ඉගෙන ගද්දි අනිත් පැත්තෙන් යොමු වෙලා ඒක කරන්නේ කොහොමද කියන එකට ඒක උපකාර කරනවා ඒක මේ ඇති වෙන්නේ. පැහැදිලි නේද? එතකොට දැන් අපි මේ කාරණාව කෙටියෙන් සිහි කළොත් එහෙම මේ දේශනාවේ තිබ්බේ කාරණාව දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නය අහපුවාම මේ දානි මහත්ඵල නොවන්නේ කොහොමද දානි මහත්ඵල වෙන්නේ කොහොමද කියලා අහනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා දානි මහත්ඵල නොවන ආකාර ගොඩාක් දේශනා කරා. එතකොට ඒ ඒ ටික විතරයි ඉතුරු ආකාරවලදී දානේ මහත්ඵල වෙනවා කියලා නෑ. දානේ මහත්ඵල වෙන ආකාරය එකක් එකයි දේශනා කරේ. ඒකට ගියේ නැත්තම් චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස හිතේ කුසලාංග කුසල අංග ඇති වෙලා හිත සෝබන කුසල්සිත කියලා කියන්නේ කුසල්සිත ලස්සන කරන අලංකාර කරන ස්වභාවයටපත් වීම පිණිස කුසල අංගයන්ගෙන් හිත පිරිවරා ගැනීම පිණිස ඒ අංග ඇති වෙලා එකට එකතු වෙලා ඉස්මතු වෙලා එන විදිහට ඒක ඒක විතරයි ලෞකික මට්ටමින් හරි ඒ කියන්නේ දානි මහත්ඵල වෙන විදිහට කරනවා නම් කරන්න තියෙනවා. ලෝකෝත්තර මට්ටමට යනකොට ඕක තව විදර්ශනා කොටසක් ආයෙ එකතු වෙනවා. ඒක මම වෙනම පැහැදිලි කරන්නම්. ඒක දැන් කල්පනා කරන්න එපා විදර්ශනා කොටස දැන් කොහොමද එකතු වෙන්නේ කියලා අපි මේ කෑල්ලෙන් කෑල්ල පැහැදිලි කරගමු. නැත්නම් අන්තිමේදී අර මේ එකක්වත් හරියට නැති වෙනව නේද? ඒ හින්දා මේ එතකොට දානේ මහත්ඵල නොවන ආකාරය තමයි අර අපි අයක විස්තර කරේ බුදුරණාහි විස්තර කරපු කරුණු ටික. එතකොට මේ දානේ මේ බොහොම කැමැත්තෙන් එයා දන් දෙන කෙනෙක්. මෙයා ගෞරවයෙන් දන් දෙනවා. <clears throat> එක්කෝ තමන්ගේ මම සතුටු වෙන්න කියලා මං දන් දීලා සතුටු වෙන කෙනෙක් කියන අදහස්. නැත්තම් එයා දකිනවා මොකද්ද මේ දාණයෙන් මේ දිව්‍ය ලෝකයන් ලැබෙන්න කියලා. දෙවි මිනිස් සැප පිණිස මේ දාණය දෙනේව මට නැවත පරිභෝග කරන්න පුළුවන්. කියන අදහසින්. මේ දුන්නොත් මේක නිදන් කරා වගේ ආයෙ Tamanට මේක ලැබෙනවා කියන අදහස් වලින් ඒ වගේ නොයෙක් අදහස් වලින් දන් දෙනවා. පැහැදිලි නේද? එතකොට ඒ කරුණු ඊට පස්සේ ඒක අපි අන්තිමේට කිව්වා නිවන් දකිනවා කියන අදහසෙන් දන් දීමත් මේකටම තමයි වැටෙන්නේ කියලා. අන්න ඒ ගැන ගොඩක් ගැටලු ඇතිනේ. කාට හරි දැන් අපි අන්නේ කරුණු ටික ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. එතන ඒ ටිකේ සාකච්ඡාව එතනින් පටන් ගමු. ඒ කරුණු ටිකෙන් චිත්තාලංකාරය කොටස පැත්තකින් තියලා මහත්ඵල නොවන කොටස් එකෙන් අවසයි ස්වාමීන් වහන්සේ. ඔව් මාළි අම්මා. දැන් අපි උනත් මේ දැන් මම උනත් මෙතෙක් කල්ම නිවන් පිණිස මාර්ග මේ ඊළඟට සසර කෙටි කර ගැනීම පිණිස කුසල් පිණිස එහෙම හිතලා තමයි ඇත්තටම දන් දුන්නේ. ඔව් දෙන ඕනෑම දෙයක් මාත් එහෙමයි අම්මා එකම බෝට් එකේ කට්ටිය ඒක හැන්නේ මාත් ඉතින් එහෙම දැන් ඔබ ස්වාමීන් වහන්සේ විස්තර ඔය කරුණු කාරණා ටික සම්පූර්ණ විස්තර කරලා ඒ ටික මුලින් ඉඳලම කියවගෙන යනකොට නිකන් අපි නිකන් පින පින පින් කුසල් තකා සියලුම දේවල් ඒ විදිහට චිත්තාලංකාරී කියන වචන නම් අහලම තිබුණේ කවදාවත් ඒක තමයි ඉතින් ඔතන කාරණාවම <laughs> ඔයක තමයි මම අර කිව්වේ මේ <clears throat> අර අපි අනුරාධපුරේ ගියා අවුරුදු කීපයකට කලින් දෙක තුනකට කලින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා දෙනමක් අපි දන්න ධර්ම සාකච්ඡාවක් දහම් කරුණු කතා වෙනවා ඒ කියන්නේ ටිකක් විවාදාපන්න විදිහට කතා වෙනවා. එක ස්වාමීන් වහන්සේටම කියනවා මේ කාලේ දාන එක දානයක්වත් මහත්ඵල මානසස වෙන්නේ නැහැ කියනවා. එක ස්වාමීන් වහන්සේනම. අනිත් ස්වාමීන් වහන්සේ කියනවා එහෙම එහෙම වෙන්නේ නැත්තේ කොහොමද? මේ දාන බුදුරයන් වහන්සේ සංඝයා ඒ කියන්නේ අර එහෙම වෙන්නේ නැති හේතු උන්වහන්සේ කියන්නේ සංඝයා වහන්සේලා නෑ මේ කාලේ. ඒ හින්දා දෙන දානයක් එකක්වත් මහත්ඵල මානසික වෙන්නේ නැහැ. කියලා ඒ ස්වාමීන් කියන්නේ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ කියන එහෙම නෑනේ බුදුරජාණන් වහන්සේ ගාථාවේ තියෙනවානේ බුදෝරු හිටියා නෑ කියලා එකසිත සමසිත උපදවල දෙන දානේ ඒ සම විපාක ලැබෙනවා කියලා එහෙම කියලා කියනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කතා වෙලා දවක විසඳ ගන්න ඒ කියන්නේ ඒක කතාව ගිහලා එයාසේ මම ගියාට පස්සේ එක සාන්දනමක් හරි සමිතිය හරි සාංශකින් අහමුකෝ කියලා <clears throat> මට මයෙන් එනවා ඊට පස්සේ අර ස්වාමීන් කිව්වා මෙහෙමයි සංඝයා උසත් මේ කාලේ එක දානයක්ව මහත්ඵල වෙන්නේ සංඝයා උස මේ සංඝයා වහන්සේලා නැති හින්දා කියලා ඊට පස්සේ මම ඒක පිළිගත්තේ නැහැ මම හැබැයි එහෙම කියන්නේ කියලා ඊට පස්සේ ඒ ස්වාමීන් කියනවා බලන්න ස්වාමීන් වහන්සේ කියන පොයින්ට් එක හරි අර පොයින්ට් එක මොකද්ද මේ මේ මිනිස්සු කොච්චර දන් දෙනවද කියලා අහුවා ලංකාවේ මිනිස්සු බෞද්ධයි කොච්චර දන් දෙනවද කියලා දැන් මැරෙන මැන්න කෙනා කොහෙද යන්නේ කියලා අහුවා මැරෙන මැන්න කෙනා දිව්‍ය ලෝකෙද යන්නේ කියලා අහුවා දැන් ඒ කාලේ දන් දෙන අය මැරෙන මැරෙන කෙනා දිව්‍ය ලෝකීය විස්තර තියෙනවා. නේ මේ කාලේ මැරෙන මැරෙන කෙනා සතර අපායේ හෙවල බැලුවොත් එහෙම සතර අපායේ ප්‍රේත ලෝකවල යන විස්තර තමයි ගොඩාක් තියෙන්නේ. දැකලා නැද්ද ඔක? විසරල හොයලා බලන්න ඉතින් ඒ කාලේ කියන එතකොට දැන් මේක කොහොමද වෙන්නේ කියලා අහනවා මේ මිනිස්සු කීපාර සංඝයාට දන් දීලා තියෙනවද කියලා අහනවා ඒ විදියට නිවන පිණිස හේතු වේවා මෙහෙම හිතලා කීපාරක් දන් දීලා තියෙනවා ඊට පස්සේ මම ඒ ශාස්ත්‍රය එදා කිව්වා මේ ස්වාමින්වහන්සේ මෙහෙමයි සමසිත පිහිටවල දන් දුන සම විපාක තියෙනවා කියලා බුදු දේශනාවේ තියෙනවා. හැබැයි ඒක ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා මං හිතන්නේ නැහැ කිව්වා. ඒ දේ කරන කෙන ඒක ලේසියෙන් වෙන ඒක කරන්න පුළුවන් කියලා හිතන්නේ සාමාන්‍ය මාර්ගඵලලාභී කෙනෙක්ට යාර මට හිතෙන යාර ප්‍රകൃතියෙන් පිහිටනවා. ප්‍රകൃතියෙම පිහිටනවා ඒක එයාගේ අර හේතුඵල ධර්මතාවයල් මොකද ලෝකෝත්තර සම්මාදිට්ඨිය අදාළ හේතුඵල ධර්මතාවයල් දැකපු හින්දා ඊට පස්සේ හිත අනිත් පැත්තෙන් අර යම් කිසි ඉන්ද්‍රිය ධර්මයන් විදිහට පිහිටලා තියෙන ඉඳ යම් මට්ටමක අඩුම සෝතාපන්න කෙනෙකුත් එයාගේ හිතේ ප්‍රමුත්ත ගතිය හැම්බෙලෑම් වගේ විතරම පවතින හින්දා ප්‍රමුදිත කියලා කියන ෆ්‍රෙෂ් ගතිය තියෙනවා. එතකොට එතනින් එහාට ප්‍රීතිය සැපය ඇති වෙනවා කියන එක සුළු දෙයකින් උපදවන්න පුළුවන්. එතකොට එයාට ප්‍රകൃතියම වගේ ඕක පිළිටන්න ඕනේ සාමාන්‍ය කෙනෙක්ට වෙන්නේ නැහැ කියලා මම ඉතින් ඒ ස්වාමීන් එදා ඕක කිව්වා මේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් එක මිනිස්සු අතරින් වෙන්නේ නැහැ. මහත්ඵල මානිසංස වෙන විදිහට ඒ වුණාට දැන් මිනිස්සුන්ට ඕක කිව්වොත් මොකද වෙන්නේ කියලා බලන්න. මිනිස්සුන්ට කිව්වොත් එහෙනම් දන් දීලා වැඩකුත් නැහැ කියලා මිනිස්සු මොකද කරන්නේ? ඒකත් නවත්තනවනේ. දන් දීලා වැඩකුත් නැහැ කියලා අදිට වෙන්නේ මොකද්ද මිනිස්සු ඕකනේ කරන්නේ ඒ කියන්නේ අප්පා එහෙනම් මේ තේරුමක් නැහැ. ඒක එකක්ව මහත්ඵල වෙන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා. එතකොට දැන් ඊට වඩා හොඳ එකක් වෙනවද? තිබ්බ ටිකක් නැති වෙනවා වගේ කන්න වෙන්නේ. පස්සේ ඉතින් මම ඒක කිව්වා. එතකොට බලන්න ඒක තමයි දැන් අපිව පින්කම් කරනකොට අපි බලන්නේ හැම එකකම කියලා නැද්ද? මේක නිවන පිණිස උපනිශ්‍රය වේවා, උපකාර වේවා කියලා අපි කියන්නේ. වචනයක් දානෝනේ. උපකාර වේවා කියලා. එතකොට උපකාර වේවා කියලා කියන්නේ මෙවන් දකින්නේ නැහැ. ඒ උපකාර වෙනවා කියන්නේ ඊට අදාළ පරිසරය සකස් වෙන්න උපකාර කරනවා. ඊට අදාළ වටපිටාව සකස් වෙන්න උපකාර කරනවා. එහෙම. ඒ හින්දා මේ ඕක තමයි කාරණාව මේ එතකොට දානේ මහත්ඵල වෙන්නේ නැහැ. ඒක අර නිවන පිණිස කියන කාරණාව තේරුම් ගන්න දැන් ඕන තරම් දන් දෙනවා නිවන පිණිස හරි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස කියලා හේතුපකාර වේවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. අපි දානයක් දීලා චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ පින චතුරාර්ය සත්‍ය ධර්මයේ පිණිස ධර්ම අවබෝධයේ පිණිස නිවන පිණිස හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙන එකේ කිසිම වරදක් නැහැ. ඒක නෙමෙයි මං කියන්නේ. ඒ දා ඒක එහෙම කරා කියලා දානි මහත්ඵල වෙන්නේ නැහැ. එහෙම කරා කියලා දානි මහත්ඵල වෙන්නේ චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන එක යාට තේරෙන්නේ නැත්නම් ඒ ධර්මතාවයන් එයාගේ උපදින්නේ නැත්නම් ඒ දාණය දෙනකොට ඒක මහත්ඵල වෙන්නේ නැහැ. පැහැදිලි නේද? නැත්නම් අර ඔක වරද්දලා කට්ටිය ගන්නවා. එතකොට නිවන කියන එකත් අපි කිව්වා නිවන කියන එක මූලපරයය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා නිවන පිළිබඳව මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට හරි දැක්මක් තියෙනවා අසුතවත් පු탁ජන කෙනාට කියන්නේ ධර්ම අවබෝධ කරපු නෙවන කෙනා නොකර කෙනාට නිවන කියන එක එයාට ඒ ඒක එයාට තේරෙන්නෙත් නැහැ වැටහෙන්නෙත් නැති ස්වභාවයක් එතකොට එයා ඒක සැපසහගත ස්වභාවයක් නැත්නම් කිසිවක් නැති ස්වභාවයක්. ඒ වගේ මොකක් හරි එකක් හිතනවා ඒකේ. එහෙම. මොකක් හරි එකක් ඒ කියන්නේ සංකතයක් කරලා ඒ සංකතයක ස්වභාවයක් ගැන එයා දන්නේ සංකතය ගැන අසංකතය දන්නේ මේ එයා හිතින් සංකතයක් සකස් කළා මෙන්න මෙහෙම එකක් වෙන්න ඇති කියලා සංකතයක් ගැන හිතනවා ආයෙ පාරක්. ඒක අසංකතයක්. සකස් නොකළ ස්වභාවයක්. ඒක ගැන එයාට වැටහීමක් නැහැ. ඒ හින්දා එයා වැරදි ඒක ගැන මේ නිවන ගැන අදහසකින් නෙමෙයි දන් දෙන්නේ. නිවන් දකින්වා කියලා කරාට ඒක මහත්ඵල වෙන්නේ නැහැ. චතුරාර්ය ධර්මය අවබෝධ වේවා කියලා කරා කියලා ඒ මහත්ඵල වෙන්නේ නැහැ. මහත්ඵල වෙන එකම එක ආකාරයයි තියෙන්නේ. චිත්තාලංකාරය, චිත්ත පරික්ඛාරය කියන කාරණාව. කුසල් සිතේ කුසල් සිතේ අංග ඇති වෙලා කුසල් සිත අලංකාරවත් වෙලා ඒ අංග වලින් කුසල් සිත බලවත් වෙලා ඉස්සෙන විදියට දෙන්නොත් දානේ ඒක විපාකේ ප්‍රබල වෙලා එනවා. ඊට පස්සේ ඒකට අදාළ විදර්ශනාව එතනින් එහාට එකතු වුණොත් ඒක කෙලින්ම නිවන පිණිස හේතු වෙනවා ආරෂ්ඨාංග මාර්ගය වැඩලා. එයින් මෙහාට දානි මහත්ඵල වෙන්නේ තව මොකද්ද ඒ ගැන අහන්න තියෙන්නේ ඒ කරුණු ගැන? ස්වාමීන් වහන්සේ අවසරයි තුන්සිත පහදවා කියලා දානේ දිය යුතුයි කියන එක ඉතින් ස්වාමීන් වහන්සේලා පවා මේ විස්තර කරලා තියෙනවා තුන්සිත පහදවා දානේ දිය යුතුයි කියන එක. අපි ඊළඟ ධර්ම දේශනාවේදී අතර මේ අම්මා ඔය ඕක ප්‍රායෝගිකව කරන ආකාරය විස්තර කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මම ඕකේ සුයි 305 දවනවා කියන කාරණා විස්තර කරනවා. ඒක. ඒ ඇයි ඒක මොකටද කියලා දැන් කෙටියෙන් කිව්වොත් එහෙම ඒක ගැන කියන්න තියෙන්නේ දානේ මහත්ඵල වෙන්න අර චිත්තාලංකාරය චිත්ත පරික්කාරය පිණිස කියලා ඒ කුසල්සිතේ අංග අපි විස්තර කරේ. ඒවා ඇති වෙන්න එයා මේ එතකොට ඒක දැන් දානේ භාවනාවක් වගේ වඩනවා කියන්නේ ඒකයි. ඒ අංග දිහා අංග ඇති වෙන්න ඒ ඵලය ඉලක්ක කරලා හේතු හදනවා. චේතනාවත් එක්කලා චේතනාත්මකව හේතු ටික හදනවා අර ඵලය ඉලක්ක කරලා. එතකොට මේක දැන් මහත්ඵල කරන්න මෙයා දන්නවා මේක නිකන් දුන්නා කියලා වෙන්නේ නැහැ. දාන දුන්නා කියලා වෙන්නේ නැහැ. මේ කුසල අංග ටික උපදින්න ඕනි කියලා ඊට අදාළ විදිහට හේතු හදනකොට එයා ඒක දානෙට කලිනුත් හදලා දන් දෙනකොටත් හදලා දාන්නට පස්සෙත් හදනවා. එතකොට ප්‍රැක්ටිස් එකක් කරන්න. අපි භාවනාවකින් උපමා කිව්වොත් එහෙම තව ඒකත් එක්කම භාවනාවකින් හිත සමාධිමත් කරනවා කියලා හිතන්න. හිත එකඟ කරනවා කියන එකත් අපි දැන් එකපාරකින් උන් නැත්තම් අපි ඒක අපි පිළිවෙලකට කරන්නේ නැද්ද? දැන් භාවනාවකින් හිත සමාධිමත් කරන්න අපි අපි හිතමු කොන්න අද හොඳට භාවනාව කරන්න ඕනි හවස කියලා හිතනොත් කවුරු හරි කෙනෙක්ට එයා එහෙනම් තේරුණා මම දවස් 30 විකාර වැඩ කරලා එක ගිහිල්ලා එකපාර ඉඳගෙන භාවනාව කරන්න බෑ. ඒ හින්දා භාවනාවෙන් හිතර හොඳ සමාධිමත් කරන්න මම මේ භාවනාව කරන්න කලිනුත් මේ හිතේ ඊට අදාළ විදිහේ පරිසරයක් අවධානය යොමු කිරීමේ ශක්තිය සිහිය යම්කි සංවර බවක් එක්කලා ගෙනියන්න ඕනේ. ඊට පස්සේ භාවනා කරද්දිත් ඒ හොඳ අවධානය යොමු කිරීමේ ශක්තිය තව ප්‍රබල කරලා එකඟතාවයට අදාළ කරුණු සකස් කරන්න ඕනේ. ඊට පස්සේ භාවනා කරාට පස්සෙත් අපි හිතමුකෝ එයා එකපාර නැගිටලිවලා දැන් හරි කියලා දමල ගහලා නැගිටලා ආයේ කුසල කුසල් ගැන මුකුත් අවධානයක් නැතුව කටයුතු කරනවා නම් අර තිබ්බ ස්වභාවය එහෙම් පිටින්මයි නැති වෙලා ඊළඟ දවසේ ආයෙ අර ග්‍රීස් ගහේ බඩ ගන්න එක වගේ තමයි ආයෙ පහලින් තමයි නගින්න වෙන්නේ. එතකොට ඒ වගේ තමයි මේ දානි කියන එකත්. ඒතර බුදුරයන් වහන්සේ අර දාන සීල භාවනාවලදී මේ දානෙදී තුන්සිත පහදවගෙන දෙන්න කියන්නේ කලිනුයි කරද්දී පස්සේ ඒකේ විපාකයේ චේතනාව ප්‍රබල කරන්නයි කියන්නේ. චේතනාව නැවත නැවත චේතනාව එකමත එක උපදවලා චේතනාව ප්‍රබල කරලා ප්‍රබල කරලා පීති සැප ඇති වෙන විදිහට මානසිකත්වයේ හදන්න අර ඒක කරන්න කාලේ වැඩි කරනවා <clears throat> කාලේ වැඩි කරගෙන ප්‍රැක්ටිස් කරනවා කාලේ වැඩි කර කාලේ වැඩි කරනකොට එතකොට මෙයා හරියට ඉලක්කය දන්නවා නම් අවශ්‍ය දේ කරනවා නම් කාලේ මෙයා නැවත නැවත චේතනාවල සකස් කරනකොට කලින් කුසල් සිත ඊළඟ කුසල් සිතට බලපෑමක් කරනවා. ඊළඟ දැන් එක සිතක් අටගෙන මේක සාමාන්‍යයෙන් අපි මේ කරුණු කමන්නේ යමුරට ගියේ හින්දා කතා කරමු. එක සිතක් එක සිතකින් පස්සේ හටගන්න ඊළඟ සිත සම්පූර්ණයෙන් වෙනම හිතකුත් නෙමෙයි අර කලින් හිතමත් නෙමෙයි දැන් කලින් අපි හිතමු කුසල් සිත දැන් සිත් පරම්පරාවන් හටගත් කුසල් සිතක් හටගත්ත කියන්නේ ඒ කුසල් සිත <clears throat> හටගත්තාම ඊළඟට හටගන්න සිතත් ඒ වගේම කුසල් සිතක් හට ගැනීමේ ප්‍රවණතාවය තමයි අධික හැබැයි ඒ හිතමත් නෙමෙයි ආය ටිකක් වෙනස් වෙලා එතකොට අපේ ඉලක්කේ තියෙනවා නම් කුසලේ ප්‍රබල කරන්න කියලා අපි මොකද කරන්නේ ඔන්න එක හිතක් කුසල් එක හිතක් හදනවා ඒ හිත උපකාර කරගෙන ආය චේතනාව බලවත් කරගෙන ආයි එතනින් ඉස්සුන තව කුසල් හිතක් හදනවා ආය චේතනාව බලවත් කරලා එතනින් ඉස්සුණු කුසායතක් හදලා ඒ විදිහට තමයි ඒකේ ප්‍රීති සැප ඇති වෙන විදිහට උස්සන්න තියෙන්නේ. ආසේවන ප්‍රත්‍යය. එකක එකක එකක ඇසුරු කිරීමින්ද ඊළඟ ඊළඟ කුසල් හිතට ඒකේ බලපෑම ඇති වෙනවා. නේ අපිට තරහ ගියාම තරහත් එහෙම නේද යන්නේ. තරහ ගියාම තරහ හිත හටගත්තාම ආයේ නැවත නැවත තරහ හිත හටගන්න මේක බලපෑම් කරනවා. එතකොට මෙයා චේතනාව කුසලයේ හටගන්න විදිහට ඒක බලපෑම ඒ විදිහට ගෙනියනවා. ඒ එතකොට ඒක අර නැවත නැවත දාන දෙන්න කලිනුයි දන් දෙනකොටයි දාන දුන්නට පස්සේ කියන අවස්ථාවල ඒ විදිහට කුසල්සිත ඒ විදිහට උපදවන්න මේ ඒ විදිහට එයා ප්‍රබල කරන්න තමයි ඒ තුන්සිත පහදවගෙන කරන්න කියන්නේ. ඒතකොට චේතනාවල් බලවත් පහළ වෙන ස්වභාවය මතයි චේතනාවල් කොපමණ ප්‍රමාණයක් නැවත නැවත කුසල්සිත පහළ වුණාද කියන එක මතයි අර දානි විපාකය මහත්ඵල මහානිසංසයකට ගෙනියනවා. උපකාර කරනවා. පැහැදිලිද මාළියම්මයි? පැහැදිලිව වහන්සේට පින් සිදුවේවා පින් කුසල් රැස්වේවා. ඔව්. තව කාටද මොකක්ද අහන් තියෙන්නේ? <coughs> දැන් එතකොට සුදේශ ඉන්නව නේද? එහෙමයි සයනන්ස්. සුදේශ ගොඩාක් අන්නන කෙනෙක් අනිත් අය ගොඩක් දන් දීලා ඇති මම නිකන් කර සුදේශ ගොඩක් දන් දීලා තියෙනවා. නෑ. එතකොට දැන් ඒ මම සයනන්ස් විපාක නැද්ද? ඈ මොකද්ද? තියෙන සයනස විපාක තියෙන ඇතරම මම සයනස දැන් මේ මේ දිසෑහෙන කාලයක් ඉතින් ඔය ටික ටික දෙනවනේ සයනස ඉතින් ඔය ඔය ඉස්සර සයනස දැන් ඔය මේ ඔය බණ අහලා මම හිතන්නේ දැන් මගේ චුට්ටක් හැදිලා තිබ්බ සයනස අර ඇලීම නැති වෙන විදිහට දෙන්න අර ඒ වගේ දේවල් හැබැයි අර උභාන්සය කියපු විදිහට අර මේ ඒ සර්ව සම්පූර්ණ විදිහට නම් මම හිතන්නේ මම දීලා ඇති කියලා අර ඒ සිත අර චිත්තාලංකාරයේ පිණිස එහෙමනම් සයනස මම හිතන්නේ මම නැහැ හැබැයි සානස මම දානේ දෙනකොට මම ඇත මම නිවන් දකින්න කියලා එහෙම නැතුව මම ඇත්තටම කරන්නේ සානස මේ ඒ දානේ දීලා ඉවර වෙලා මම දන්නවනේ සානස මට මොකක් හරි පිනක් එකෙන් හරි එකකින් විපාකයක් තියෙනවා කියලා ඒක තමයි සානස මම ඇත්තටම අර අර ඩිරෙක්ට් කරන්නේ මම හිතන්නේ මම මේක චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට හේතු වේවා කියලා. ඉතින් එහෙම තමයි සානස මම හිතන්නේ. ඊනවල ඉතින් අර අර චිත්ත අලංකාරය මම හිතන්නේ සානස ඒ ටික හරියට හැදිලා ඇති කියලා ස්වාමීන් වහන්සේ. ඒක හැදුනා නම් ඒ ලකුණ මේකයි. ආගේ හරි ඒක මොනවා හරි ක්‍රමයකින් හැදුනා නම් ප්‍රීති සැප උපදින්න ඕනේ ඉතින්. එහෙමයි. එහෙමයි. සතුටක් උපදිනවා සන්න. අය සැහැල් වෙලා යන්න ඕනේ යම් මට්ටමකින්. ඒතකොට ඒ කියන්නේ අර කුසල් සිතේ අංග උපදින්න ඕනේ. සැහැල්ලුව. කාය ලහුතා, චිත්ත ලහුතා කියලා කියන්නේ හිතේ හිතේ හිතවිලි වලයි සැහැල්ලුව. ඊට පස්සේ එකඟතාවය. ඒ ඒ කාරණා හොඳට හිත එකඟ වෙනවා. ඊට පස්සේ හොඳට එතන අවධානය පිහිටනවා. සිහිය. ඊට පස්සේ හොඳට හිත පහදිනවා ඒ කාරණාව. සද්ධාව. ඊට පස්සේ මේ පැත්තෙන් ප්‍රීතිය. ඒ කියන්නේ ඒක මේ සෝමනස්සය. එතකොට ඒ අංග ඒ වගේ අපි හිතන කතා කරපු ඍජු බව ඒ කාරණාවටම හිත යොමු වෙච්ච බව හිතේ මුදු ගතිය ඒ වගේ කරුණු ඉපදිලා ඒක සකස් වෙනවා තමයි දැනෙන්න ඕනේ. එහෙමයි. එහෙමයි. පැහැදිලිද? එතකොට ඔක යම් යම් මම හිතර කලින් හරි කෙනෙක් ওই වගේ ටිකක් හරි පොඩ පොඩ හැමෝටම ඇතිලා ඇති. සොම්නස් ගතිය ඇතිලා නැද්ද? ඇතිලා තියෙන සයනස්. ඇතිලා තියෙනවා. ඇතිලා තියෙනවා. අපි නැත්තරම නැහැ නෙමෙයි. ඊට පස්සේ මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. දැන් මහත්ඵල වෙනවා කිව්වහම දැන් මේක ලකු දැන් මෙන්න මෙතනින් එහාට තමයි මහත්ඵල මහානිසංස. මෙතනින් එහා ටික මහත්ඵල මහානිසංස නැහැ කියලා එහෙම ඉරක් ගහනවා නම් ඉර ගහන්න වෙන්නේ ආරෂ්ඨං අර ලෝකෝත්තර කුසලයේ වැඩනකොට මහත්ඵලයි නැත්තම් නැහැ කියන තමයි තමයි ඉර ගහන්න වෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අනුව බැලුවා. ඊට පස්සේ ලෞක්‍ය සම්මාදිට්ඨියට අනුව බලනකොට එහෙම ඉරක් ගහන්න බෑ. ලෞක්‍ය සම්මාදිට්ඨියට අනුව බලනකොට ආරෂ්ඨාය මාර්ගේ වැඩිවීමක් නෙමෙයි එතන වෙන්නේ. උසල් සිතේ අංග ඉපදලා පීති සැහැල්ලුව ඊට පස්සේ පස්සද්දි ගති ඊට පස්සේ අර එකඟතා ශ්‍රද්ධා ආදී ගති ඊට පස්සේ නුවණ එතන ප්‍රඥාව ඒ කාරණා දැකීමේ හැකියාවල් ඒ වගේ කාරණාවල් ඉපදලා වැඩිීමේකෙදී ඉරක් ගහලා පෙන්වන්න තරම් නැහැ මෙතනින් එහාට තමයි මහත්ඵල වෙනවා කියලා. හැබැයි සාපේක්ෂව තමයි ඒක වෙනස් කලින් කරාට වඩා මං කලින් දන් දෙනකොට වඩා දැන් දෙනකොට මගේ හිත ඊට වඩා මහත්ඵලයි මහානිසංස විදියට ඊට වඩා කුසලයේ ප්‍රබල වෙන විදියට ක්‍රියාත්මක වෙනවා. කියලා එයා කාලෙත් එක්ක තමන්ගේ හිතේ ස්වභාවය දිහා බල බල තමයි උගන්වන්න වෙන්නේ. ඔය ගැන කියනවා අටුවා එක තැනක මට හරියට මං හිතන්නේ ඒ ඒ අටුවා තිබ්බ තැන මට සූත්‍ර දේශනාව මතක නෑ. දාන ගැන කියන තැනක <clears throat> අහනවා බුදුරයන් වහන්සේ සාරිපුත්ත මහරතන් වහන්සේට දානයක් දෙනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරතන් වහන්සේ බුදුරයන් වහන්සේට දානයක් දෙනවා. එකම දෙයක් දුන්නා කියන්නේ බුදුරයන් වහන්සේ සාරිපුත්ත මහරතන් වහන්සේට දානයක් දෙනවා. සාරිපුත්ත මහරතන් වහන්සේ බුදුරයන් වහන්සේට දානයක් දෙනවා. කෝකද වැඩි මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ කියලා. කවකෝකද වැඩි ප්‍රබල වෙන්නේ කියලා. ඊට පස්සේ මොකද්ද ලසින්? කෝකද? සාරිපුත්‍රයන්ට දෙන දානීය මහත්ඵල මහනිසංසයි කියලා හිතන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? කෝකද? බුදු පියාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා හිතන්න පුළුවන් නේද? එහෙම හිතුවොත් වැරදි කියනවා. අටුවා කියන එහෙම හිතුවොත් ඇති සාමාන්‍ය කෑලි හිතෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරයන් වහන්සේට දෙන දානි මහත්ඵලයි කියලා. ඒක වැරදි කියනවා. බුදුරයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දෙන දානි මහත්ඵල වෙනවා කියනවා. ඇයි බුදුරයන් වහන්සේ තරම් ඒකේ කුසලය ඒ විදිහට දකින්ද ඒ ධර්මතාවයල් ඒ විදිහට උපදවන්න ඒ ඒ ඒ මට්ටම තියෙන අධිකම බුදුරයන් වහන්සේ. එතකොට දැන් තේරෙනවා දෙකෙන් තේරෙනවනේ අර චේතනාහම් භික්කවේ කම්මම් වදාම් කියන්නේ කොයි තරම් ගැඹුරට යනවද කියලානේ. ඕක චේතනාව නෙමෙයි නම් කර්මය බුදුරයන් වහන්සේට දෙන දාන තමයි මහත්ඵල වෙන්න ඕනේ. සාරිපුත්ත මහතන්ගේ බුදුරයන් වහන්සේට දාන. මොකද බුදුරයන් වහන්සේ උසත් සාරිපුත්ත මහතන් ඊට වඩා අඩුයි. ඒතකොට උසස් කෙනෙකුට දෙන දානේ මහත්ඵල වෙන්න ඕනේ කියලා අපිට හිතන්න පුළුවන්. චේතනාම් භික්කවේ කම්මම් වුණා මේ චේතනාවේ ප්‍රබලතාවය ඒ විදිහට හසුරවන්න බුදු කෙනෙකුට තමයි නම් ඒක නම්බර 1. perfect perfect වෙන්නේ බුදුරයන් වහන්සේ. ඒකට සාරිපුත් මහරහතන් වහන්සේ ඊට වඩා අඩුයි. අග්‍ර ශ්‍රාවකයන් වඩා ඊට ඊට මෙහා කට්ටිය අඩුයි. ඒ කට්ටියට වඩා ඊට පහළ කට්ටිය අඩුයි. ඊට වඩා මාර්ගඵලලාභී අඩුයි. මාර්ගඵලලාභීන්ට වඩා සාමාන්‍ය කට්ටිය අඩුයි. අන්න එහෙම තමයි. එතකොට මහත්ඵල, ඒ කියන්නේ අපි විතුම් මහත්ඵලය කියලා අපි කතා කරන්නේ මෙතන විපාකයේ ප්‍රබලතාවය කියලා ගත්තොත් හොඳ බලවත් විපාකයක් සකස් වෙනවා කියන එක ගත්තොත් ඒක බුදුරයන් වහන්සේට තමයි හොඳටම කරන්න. බුදුරජාණන් වහන්සේට සෝතාපන්න කෙනෙකුට සමහර සාමාන්‍ය කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ අර රහත් වෙන කෙනෙක් රහතන් වහන්සේ දෙන්න දාන්න වඩා මහත්ඵල වෙනවා. එච්චර චේතනාම් වික්‍රේ කම්මව වදාමි කියන එක චේතනාවට අනුව වෙනස් වෙනවා. පැහැදිලි නේද? එතකොට ඒ කියන්නේ චිත්තාලංකාරය චිත්ත පරික්ඛාරය පිණිස ඒක සකස් කිරීමේ හැකියාව ඒ ඒකේ එක එක්කෙනාගේ ප්‍රඥාවේ ස්වභාවය මත ප්‍රඥාවේ ප්‍රමාණය මත වෙනස් වෙනවා. වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අසමසම් ප්‍රඥාවත් එක්කලා අනාවරණ ඥානෙත් එක්කලා බුදුරජාණන් වහන්සේට ඒක අතිශයින්ම ප්‍රබලයි. එතකොට උන්වහන්සේලා දෙන දාන එහෙනම් උන්වහන්සේ දුන්නොත් එහෙම සාමාන්‍ය කෙනෙකුට ඒ දාණය මහත්ඵල වෙනවා අනිත් ඔක්කොම පරේල. අපි හිතන විදිය නෙමෙයිනේ. ඒක ක්‍රියාත්මකනේ. ඒ වුණාට හරියට බලනකොට බලන්නකො චේතනාම් බික්කේ කම්මම් වදම් කියන කොයිතරම්නම් ඉස්මතු වෙනවදනේ. මේ කර්මය කියන්නේ චේතනාවයි කියලා කිව්වේම කොච්චර ගැඹුරට ගැඹුරට විහිදිලා ඒකේ පදනමෙත් පිහිටනවා ඒවා. පදනම් විදිහට පදනම ඒවා. බේස් බේස් එකේ. තාම මොකද්ද කියන්න තියෙන්නේ? ඒ ගැන අහන්න තියෙන්නේ? අවසරයි ප්‍රශ්න අහන්න. අනිත් අය වෙනුවෙන් හරි. ඔව් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අහන්න. ස්වාමීන් වහන්සේ දැන් මල් පූජා කිරීමකදී දැන් අපි රණමාලි සංගීතයට ගැන අපි මේ ඒ ගාථාව කියලා පංචල් ගන්න වෙලාවේදී මේ ඒක සිහිපත් කරනකොට අපි ඒ ඒ ජයකාජන් වහන්සේට මූදිය ගල්ලාසන පේන මල් කියලා මෙහෙම පූජා කරා. මේ විදිහට මේ අතර ඒ පහන් දැල්වන්න ඒ අස්සෙල්ලු මෙහෙම මෙදිහත් වුණා. ඒතකොට මේ විදිහට මේ සුවඳ මෙහෙම දැරලුවා මේ විදිහට පෙර ගසමින් පන්තිතුරන බාදයෙන් සුවඳ බමින් කේවිති හොරන ශබ්ද කරමින් රෝනල් සාය වටේ මෙහෙම ඇවිල්ලා මේ කංජුක පූජාව මෙහෙම කරා කියලා එහෙම මෙනි හැමදාම හැමදාම මතක් කර ඒ මතක් කරගන්න එකත් ඒකත් ඒකටම අදාළ සංසිද්ධියක්ද ඔය හැමදේම මතක් කරනවා කියලා කියන්නේ දන් දුන්නට පස්සේ හිත පහදව ගන්න එකට අයිති දානි දුන්නට පස්සේ හිත පාදව ගන්නවා කියන එකට අයිති එහෙම කරලා. ඕකේ. කාරණා උතන නෙමෙයි තියෙන්නේ. දැන් ඔච්චර දැන් කිව්වනේ ඒක මේ ලොකු දෙයක් එතන කරානේ ඒකේ අර මල්ලාසන මට කැඩි කැඩි යහුනේ මල්ලාසන පිරිසුදු කරලා ඒ වගේ මල් අතුරවලා පංචුක මේ දාලා පංච තුර්ණාදිය සකස් කරලා වටේ ගිහිල්ලා එහෙම එහෙම කරානේ. ඔතන සමහරලාවට ඔතන මාර්ගඵලලාභී කෙනෙක්. නැත්තම් සමහර අපිට හොඳ බුද්ධිමත් මේ මේ කාරණාව චිත්තාලංකාර චිත්තපරික්කාරය පිණිස කියන කාරණා හොඳට තේරුම් ගත්ත කෙනෙක් සමහරවට මල් ටිකක් එතන පූජා කරපු මල් ටිකක් හදන්න හදලා තියන්න පුළුවන් ඊට වඩා පින අරිට වඩා විපාකෙ ප්‍රබල වෙලා එන විදිහට. සිද්ධිය තියෙන ඕන් ඕකයි. චේතනහම් වික්කවේ කම්මං වදාමි කියන එක ඒ වගේ යන්නේ. ඒ කියන්නේ ඒ අර මලක් පූජා කරලා සුගතිය ඉපදුනා කියන්නේ කට්ටිය. මලක් පූජා කරලා දිව්‍ය ලෝකේ එක එකෙක් කියන්නේ අර එක එකෙක්නේ වැටකොළු මලක් පූජා කරලා. එතකොට එයාගේ හිතේ ඒකේ ප්‍රීති සැප ඇති වෙච්ච විදිහ එයා තමයි දන්නේ. අපි දැන් ඒක දේශනා විස්තර කරන්නේ නැහැ. උවිතා පැහැදුණු සිතේ මල පූජා කරා කියලා කියන්නේ. එතකොට මොකද එයා කොහොමද ඒක කරේ කියන එක නැහැ. ඊට පස්සේ තව කෙනෙක් බිම වැටිච්ච මලක් පූජා කරලා මේ එක බිම වැටිච්ච කියන්නේ පේසාවලල්ල තිබ්බ මලක් වැටලා තිබිලා ඒක අරන් පූජා කරනවා. ඒකෙන් ගියා කියනවා. එතකොට ඒවා කතන්දර නෙමෙයි ඒ මානසිකත්වය ඒ අයගේ කියන්නේ සසරේ ඒවා පුරුදු කරලා හින්දා හරි මොකක් හරි කාරණාවකට ශ්‍රද්ධාව අධික වීම හින්දා හරි ඒ ඒ මානසිකත්වවල අර බොහොම මෘදු ගති කියන්නේ කුසලයට අවශ්‍ය අංග ටික වැඩිලා තියෙනවා. කුසලයේ ප්‍රබල වෙන්න අවශ්‍ය අංග ටික සකස් වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙමයි සාරින්දා. ඔව් අපි දැන් ඔබ තව ප්‍රායෝගිකව කරන හැටි ඊළඟ දවසේ අපි ඊළඟ දවසේදී ඒක ටික ටික විස්තර කරන්න. ඒකත් කොටස් දෙකකට විස්තර කරන්නේ. ඊළඟ ධර්ම දේශනාවක් මම හැදුවා. ඒතකොට එක කොටසක් විස්තර කරනවා. විස්තර කරලා වෙලාව මදි. ඒ හින්දා තව කොටසක් විස්තර කරනවා. මොකද මේ නැත්තම් අර අර කෙටියෙන් කිව්වා කියලා තේරුම් ගන්න නැහැ නේ එකක්වත්. තා මොනවද අහන්න තියෙන්නේ? නැත්තම් මොනවද කියන්න තියෙන්නේ? සයනස මේ දැන් අර අර මේ ධර්මයේ තියෙන සනසර මහා ප්‍රජාපති ගෝතමිය මේ බුදුරජාන් වහන්සේට සියතින්ම අර සලුවක් පූජා කරනකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රජාපතිය මේ මේක මට නෙවෙයි සංඝරත්නයට පූජා කරන්න කියලා සාවිනංශ. ඒ සාවිනංශ ඒකේ මේ විපාක වැඩි වෙන හින්දානේ නේ සයනන්ස්. දැන් ඒක කොහොමද සයනන්ස්? එහෙමයි. ඒක ඒක දකින්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් එතකොට බුදුරණාහි එතන කියන්නේ ගෝතමිය මේක සංඝයාට පූජා කරන්න සංඝයාට පූජා කරපුවා මාවත් පිදුවා වෙනවා කියනවා. ඇයි සංඝයා කියන කොටසට මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා කිව්වහම බුදුරණාහිත් රහතන් වහන්සේනම. සංඝයා කියන දැන් අපි බුදුරණාහ බුදුරණාහසේව කියලා වෙන් කරලා අපි ඒක දකින්නත් පුළුවන්. අපි මෙහෙම හිතන්නකෝ. පන්තියක ළමයි ඉන්නවා. පන්තියක ළමයි ඉඳි පන්ති නායකයා කියලා කෙනෙකුත් ඉන්නවා. පන්ති නායකයා කියලා කෙනෙකුත් ඉන්නවා. හැබැයි පන්තියේ ළමයි කිව්වහම පන්ති නායකයාත් අයිති. ඒ වගේ දැන් සංඝයා කිව්වහම මාර්ගඵලලාභී සංඝයා කිව්වහම සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනා අයිති. බුදුරයන් වහන්සේත් ඒ රහතන් වහන්සේලායින් කෙනෙක්. රහත් අරහත් කියලා කියන්නේ නිකලස් භාවයට. රාගදේශ මොහ සම්පූර්ණයෙන් ප්‍රහීන කර කියන අර්ථය. ඒතර බුදුරයන් වහන්සේ ඒකෙත් ඉන්නවා. බුදුරයන් වහන්සේ කියලා වෙනම දෙන්න පුළුවන්. පන්ති නායකයාට වෙනම දෙන්නත් පුළුවන්. එතකොට කෙනෙකුට එක්කෙනෙකුට දෙනවට වඩා බොහෝ පිරිසකට පිරිස කෙරෙහි අපේ චේතනාව පිහිටනවා නම් බොහෝ පිරිසක යහපත පිණිස අපේ චේතනාව පිහිටුණා නම් එම නිසා ඒ දානි විපාකය ප්‍රබල වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ චේතනාවනි බලන්න චේතනාව කර්ම කියන ඒවා කොච්චර කොච්චර බලවදනේ. ඒ තැන්වල චේතනාවයි කර්ම කියන එක ඒ කියන්නේ සලුව වෙනස් වුන්නේ නැහනේ. සලු ගොඩක් උනේත් නැහනේ. බුදුරජාණන් කියන්නේ නෑනේ මේ ගෝතමිය එක එක මේ එක සලුවක් නෙමෙයි සංඝයටත් එක තව සලු ටිකක් ගෙනල්ලා පූජා කරන්න කියන්නේ නෑ. ඒතර මාවත් විදුවා සංඝයවත් විදුවා කියලා සලු ටිකක් තව ගෙනල්ලා පූජා කරන්න කියන්නේ. ඊට පස්සේ දැන් ඔය දෙන සලුව ඒක බුදුරජාණන් වහන්සේගේ සිවුර මේ ශරීර ප්‍රමාණයට තමයි සකස් කරලා තියෙන්නේ. ඒක අඳින්න පුළුවන් වෙන කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ප්‍රමාණයට අඩුයි කියන හැමෝගේම ශරීර ප්‍රමාණය. අපි හිතනෝනේ අඩි 6 කියලා බුදුරජාණන් වහන්සේ අඩි 6 නෙමෙයි. ඊට වඩා ඒ කාලේ ඉතුරු ඉතුරු ඔක්කොම අඩි 60 අඩු මිනිස්සයයි. එතකොට එතකොට බුදුරයන් වහන්සේගේ ශරීර ප්‍රමාණයට වඩා අඩුයි කියන අනිත්‍යගේ හැමෝම ශරීර ප්‍රමාණය. එතකොට සලුව තියෙන බුදුරයන් වහන්සේට සංඝයාට දුන්න කියලා ඉවරලා කාට හරි දුන්න කියලා ඒ සලුව වෙන කාටවත් අඳින්නත් බෑ. හැබැයි බුදුරයන් මේ ශාවක සංඝයාට කියලා චේතනාව පිහිටෙව්වත් බොහෝ පිරිසකට ඒක මේ බොහෝ රහතන් වහන්සේලා මාර්ගඵලලාභී වහන්සේලා ඉලක්ක වුණ හින්දා ඒ චේතනාවට ආයදානි මහත්ඵල වෙනවා. ඒ කියන්නේ මහත්ඵල වෙනවා කියන්නේ කියන්න ඕනේ විපාකේ ප්‍රබල වෙනවා. පැහැදිලිද සුදේශ? ඒ විපාකේ ප්‍රබල කරවන්න තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව ඒ විදිහට කිව්වේ. එහෙම. ඒකෙන් ඒකෙන් කියවෙන්නේ මේ පැත්ත. ඒකෙන් අන්න අතනයි වරද්ද ගන්න. ඒකෙන් කියවෙන්නේ මෙහෙම ඕකේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කරන්න. එතකොට මේ මේ දානි විපාක මහත්ඵල වෙනවා කියලා කියපු එකෙන් කියවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දුන්න කියලා එක මහත්ඵල වෙන්නේ නැහැ. කියලා කියවෙන්නෙත් නැහැ. සංඝ සංඝයා දෙන දානේ මහත්ඵල මානසංස වෙන්නේ කියලා ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දෙන දානේ මහත්ඵල මානසංස වෙන්නේ නැහැ කියන කාරණාව කියවෙන්නේ අංක 1. ඊට පස්සේ අංක 2 තමයි බුදුරජාණන් වහන්සේ උස්සාහරි සංඝයා උස්සාහරි කියලා ඒ හින්දා දෙන ඔක්කොම දාන මහත්ඵල මානසංස වෙනවා කියලා ඒක කියවෙන්නෙත් නැහැ. එහෙමයි. එහෙමයි. පැහැදිලිද? ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම ධර්මතාවයක් නැහැ. හැබැයි ඕනෑම කෙනෙක් චේතනාව පිහිටුන එක්කෙනෙක් උත්සා කියන චේතනාවට වඩා බොහෝ කෙනෙක් උත්සාහ කියලා ඒක විපාකයේ ප්‍රබල වෙන්න ඒක හේතු වෙනවා. ඒකෙල්ලේම. දැන් වෙලා තියෙන්නේ අපි අර අපි හිතනවා දැන් මේ දේශනාව දිහා බලද්දී මේ හරි බුදුරයන් සංඝයා උත්සාහ දෙන දානේ මහත්ඵල මානිසංස වෙනවා කියලා මේ කියලා තියෙනවානේ. එහෙනම් අපි දැන් මෙහෙම දාන දුන්නාම මේක මහත්ඵල මානිස වෙනවා ඇති. කියන තැනින් අපි ගන්නවා. එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද? බුදුරයන් වහන්සේ උත්සව දුන්නා කියන එක මහත්ඵල මානසංශ වෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ එකම මානසික මට්ටම තියෙන කෙනා එකම මානසික මට්ටම තියෙන කෙනා එකම දෙයක් එකම විදියට හිතේ පැහැදීමත් එක්ක මේ සාමාන්‍ය කෙනෙකුට දෙනවයි ඒ හිතේ ඒ ඒ ඉතුරු කාරණා ටික එකම විදියට තියෙන්නේ බුදුරයන් වහන්සේට දෙනවයි කියනකොට විපාකේ ප්‍රබල වෙනවා ආයපාර ආයපාරක් එතන විපාකේ ප්‍රබල වෙනවා හැබැයි ඒකෙන් කියවෙන්නේ බුදුරයන් වහන්සේලා සංඝයාට දුන්න පළියට ඒ ඔක්කොම දාන මහත්ඵල මානසංස වෙනවා කියලා. එහෙම එකක් නැහැ. පැහැදිලිද? හොඳයි ඒක සුදේශ අහපිට. තේරුණා නේද ඒක? එහෙමයි සයනස් එහෙමයි. එහෙමයි. අනිත් පැත්තට ගන්න බෑ. ඒ ඒකේ සාරස දැන් චිත්තාලංකාරය නැතුවත් අපිට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය දෙන්න පුළුවන් නේ සායනංශ. ඒක කෙනෙක්ට දානය දෙන්න පුළුවන්. හැබැයි එතන ඒකෙන් සානංශ මහත්ඵල මහානිසංශ වෙන්නේ නැහැ නේ සානංශ නේද? ඒක විපාකේ වැඩි වුණාට මහත්ඵල මහානිසංශ වෙන්නේ නැහැ. සිද්ධිය ඒකයි තියෙන්නේ. ඒ චිත්තාලංකාර චිත්ත පරික්කාර මිස නෙමෙයි දෙන්නේ. එහෙම. දැන් ඕකේ අර තියෙනවා දැන් ඔහෙම දෙනවනේ දන් දෙනවා අර සම්බුදුරයන් වහන්සේට සංඝයා උස්සාර කවුද? පතිපූජිකා කියලා කිය එයා දන් දෙනවා. ඔන්න දැන් අපි කාරණා දෙකක් උදාහරණ දෙයක් අරන් බලමු. පතිපූජිකා කියලා කෙනෙක් ඒ කාලේ ඉන්නවා. එයා දිව්‍ය ලෝකේ ඉඳලා චුත වෙලා කලින් දිව්‍ය ලෝකේ එයා හිටපු ඒ ස්වාම පුරුෂයා ගැන මතක් වෙලා මම අනේ මේ කොහෙද ආයේ ආයේ දිවි ලෝක යන්න ඕනේ කියලා බුදුරයන් වහන්සේටයි සංඝරයි දන් දෙනවා තනිකරම දිවි ලෝක යන්න කියලා හිතාගෙන. දිවි ලෝක යන්න හිතාගෙන එයාගේ එකකම අදහස ආයේ දිවි ලෝක උපදින එක. ඒ දාණයෙන් එයා දිවි ලෝක යනවා. ඒ දානේ මහත්ඵල මානසංස වුණා කියලා එහෙම කියන්න බෑ. පැහැදිලිද? එයා එයා නිවන් දකින්නෙත් නෑ, ධර්ම අවබෝධ කරන්නෙත් නෑ. සෝතාපන්න පැත්තට ඒ පැත්තට මොකවත් නෑ. හැබැයි පිං රැස් වෙනවා සතුටු සිතින් දන් දෙනවා ඒකෙන් දිව්‍ය ලෝකේ යනවා. මේකේ මම අර එක කිව්වේ මහත්ඵල කියන එක අපි ලෞක්‍ය සම්මාදිට්ඨියට අනුව බලනකොට ඉලක් මෙන්න මෙතනින් එහා මහත්ඵලයි මෙතනින් එහා නෑ කියලා ඉලක් පනවන්න බෑ. ඒක එක කාරණාවක්. අනික් කාරණාව තමයි යෝකි කියනවා නම් අර අසදිස්ස මහා දානේ පූජා කරන වෙලාවේ ඒ කොසල් රජුරෝ ඒ දානේ සම්බන්ධයෙන් කටයුතු කරන්න දුන්න හැමදෙදලා දෙන්නෙකුට. එතකොට එක ඇමති කෙනෙක් හිත පැහැදීමෙන් චේතනාවෙන් සතුට සිතින් එක කරා අනිත් ඇමති කෙනා කොච්චර හිත අපහදවා ගත්තද කියන බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මෙයා තව මං දැන් භුක්තානුමෝදනා ඒ කියන්නේ දාණයෙන් පස්සේ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව කරලා තව හිත අපහදවා ගත්තොත් මේ මිනිස්යාට ඒක මහා විපතකට යනවා. ඒ කියන්නේ එයාගේ ශරීරය පාව වෙනස් වෙනවා ලොකු විපතකට යනවා කියනවල බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ගාතාවක් කියලා යනවා. පස්සේ අහනකොට කියනවා මෙන්න මෙයාගේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දා කියලා. එතකොට ඒ හින්දා දැන් ඒක බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට අසතිස්ස දාන දෙන තැනත් මම හිටියා ඒ දානට සම්බන්ධ වුණා කියලා මහත්ඵල වෙලා නැහැ. මහත්ඵල නෙමෙයි ඒ චේතනාව කර්මය වෙනවා කියන්නේ ඒකයි. තියෙන එයාගේ තිබ්බ පිනක් ගෙවුණා. තිබ්බ පිනක් නැති වුණා. ඒ වගේම තමයි අපි මං හිතන්නේ ගිය ගිය පාර ධර්මදේශනාවේ කතා කරේ අර අර එක අර සිටුවරෙක් දන් දෙනකොට එක මිනිස්සෙක් අන්න අතන මේ දාන දෙනවා කැමති දෙයක් ඔබ ලබන්න කියලා එක මිනිහෙක් කියනවා තව මිනිහෙක් එතන දාන දෙන්න තැන දානේ බෙදන්න ඉන්නවා බෙදෙන මිනිහයා ගිහිලා පෙරේතෙක් වෙලා උපදිනවා එයාට ඒ දාන විපාක සකස් වෙලා නැහැ මොකද චේතනාවල් වෙනස් චේතනාව කර්මය වෙනවා කියන කාරණාව ඔය වගේ ගොඩාක් ප්‍රබලකට යනවා ඒ හින්දා බුදුරජාණන් වහන්සේට සංඝයාට දානයක් දුන්න පළියට ඒක මහත්ඵල වුණා කියලා ඉවරලා එතෙන්ට ගන්න බෑ එතෙන්ට යන්නේ ඒ වුණාට දැන් දැන් ඇහෙන්නේ එහෙම තමානේ. එහෙම නෙමෙයිද ලයානන්ද මහත්තයා ඇහෙන්නේ? ඒ ආන්දරනේ මේ මටත් තියෙන එක ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ මේ දැන් ආසව නිසානේ අපි මේ තිබිච්ච ආසව නිසානේ අපේ මේ රාග ලෝභ දේවල් වැඩෙන්නේ. ඒවා නිතම්ම නෑනේ ආසව නිසා තවත් එනවා. දැන් දානයක් දෙනකොට අපි හිතුවොතින් ආ මේ මගේ තියෙන මේ ආසව නැතිකරණ්ඩයි රාග දෝෂ රාග ලෝභ දෙක නැති කරන්නයි කියලා මේ කිසිම බලාපොරොත්තුවක් නැතුව දෙන එක එහෙම එහෙම දින එක මේ ඒක වැදගත්ද? ඒක මෙන්න මේකයි වැදගත්කම තියෙන්නේ. ඒ කියන්නේ එයා මං අර කිව්වේ අර ඒ කියන්නේ මේක කරනකොට දැන් අපි හිතන්නකෝ මෙන්න මේ වගේ. අපි සරල උදාහරණයක් කිව්වම අපි හිතන්නකෝ මම මේ අතට මෙහෙම ඇඟිල්ලෙන් ඇඟිල්ලෙන් මෙහෙම අයිනකොට අතට දැනෙනවා. ඇඟිල්ලෙන් මේ අතට අයිනකොට අතට දැනෙනවා. ඒ වගේ මගේ හිතේ මෙන්න මෙහෙම කරනකොට මේ දාන දෙනකොට මෙන්න මෙහෙම කරනකොට මේ රාග දේශ දෙක අයින් වෙලා අලෝභ දේශ ආදී කුසල් වැඩෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ අත්දැකීමක්නේ. මේක මේක ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් වගේ ඒකත් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් වෙනවා නම් දැක්ම තියෙන්න පුළුවන් එයාට රාගදේශ මොහ ප්‍රහාණය කරනවා කියන දැක්ම තියෙන්න පුළුවන් ඒ දැක් දැක්ම දැක්මට ආස කරනවා කියන ඒවත් දැක්ම අපේක්ෂා කරනවා කියන එකත් ඒ ඒක නෙමෙයි දැක්මට අදාළව හේතු සකස් කරනවා කියන කාරණාවෙන් තමයි විපාකයේ ප්‍රබල වෙනවා කියන කාරණාව තීරණය වෙන්නේ. එතකොට එතන චිත්තාලංකාරයේ තියෙන අර එන මේ මේ වෙන ඵලය නිසා අර එහෙම හිතාගෙන දුන්නාම අරකින් අර අර අයින් වෙනවයි කියන එකේ ඵලය තමයි. නේද? එහෙම හිතාගෙන දුන්නාම එහෙම නෙමෙයි. එහෙම ඒ දැක්ම රාග දේශමව ප්‍රහාණය රාගයයි දේශයයි අයින් වෙන මම මේ දාන දෙන්න ඕනේ කියලා ඉවරලා අදහස අදහස ඒකෙන් නෙමෙයි ඒ අදහසට අනුරූපීව එයා කොහොමද චේතනාව හසුරුවන්නේ කියන එක මතයි විපාකයේ ප්‍රබලතාවය කියන එක සකස් වෙන්නේ. අන්තිමේදී චේතනාවමයි කර්ම වෙන්නේ. අපි ওই අනිත් ඔක්කොම කතන්දර ටික කිව්වත් චේතනාව හරි විදිහට හසුරනවද විපාකේ ප්‍රබල වෙන විදිහට විපාකේ ප්‍රබල වෙනවා නම් අත්දකින්න පුළුවන් මොනවද අවධානය යොමු කිරීමේ ශක්තිය වැඩිලා තියෙන්න ඕනේ එකඟතාවය සැහැල්ලුව සැපය ඒ කරුණු දැකීමේ හැකියාවල් ඒ වගේ දේවල් ඉපදලා තියෙනවා නඩි පැත්තේ එතකොට ඊට අදාළ විදිහට මේ පැත්තේ චේතනාව හරියට එල්ල වුණාද කියන එක මත තමයි දානි මහත්ඵල වෙන්නේ විපාක ප්‍රබල වෙන්නේ ඒක රාග දේශමෝ ප්‍රහාණය කරන්න ඕනේ කියන අපේක්ෂාවත් එක දැක්මක් තියෙන ඊටත් එහා එන්නේ ඒ හේතුඵල දෙකේ නෙමෙයි මේ දැක්ම තියෙන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක දැක්මට අනුව සංකප්ප වාචා සංකප්ප වාචා කම්මන්ත ආජීවවලින් තමයි දේවල් ටික සකස් වෙන්නේ. එහෙයි. දැක්මකට අනුව ක්‍රියාත්මක වීමෙන් තමයි කය වචනේ මනස හසුරවල දේවල් සකස් වෙන්නේ. දැක්ම දැක්ම තිබ්බා කියලා දේවල් සකස් වෙන්නේ නැහැ. දැක්මට අනුව ක්‍රියාත්මක වෙනකොට. එතකොට අර එතකොට තමගේ හිතේ වෙන වැඩපිළිවෙල ඒක චෛතසිකේ කොහොමද වෙන්නේ කියලා බලා ගන්න අරක මැනලා බලන්න ඕනේ අර චිත්ත ලහුතා අර ඒ වගේ දේවල් හරි ගියා ඒක තමයි වෙන්නේ නේද අඩුම අවම සැපය සැපේ උපදින්න ඕනේ ප්‍රීතිය ප්‍රීතිය සැහැල්ලුව උපදින්න ඕනේ ඒක වුණයි කියලා තේරෙන්නේ අර අර වැඩේ වුණයි කියලා අපි හිතා ගන්න පුළුවන් නේ ඒක වුණා ඒක තමයි දානේ ප්‍රබල වෙන පැත්තට ගියා කියන එකේ ලකුණ. නේ කුසලයේ ඉපදුනා කියන එකේ ලකුණ. ඒව උපදිනවා දැනෙන්න ඕනේ. ප්‍රීතියක් උපදිනවා සෑහලුවක් අඩු ගන්න එකක් හරි කුසලයේ කුසල අංගවල එකක් හරි ඉපදුනා කියලා කියන්නේ ඉතුරුවත් ඒත් එක්කම උපදිනවා කියන එක. හැබැයි ඒව අපිට ඒකේ සියුම් මට්ටමින්ද දුර්වල මට්ටමින්ද නැත්නම් අපේ ප්‍රඥාවේ දුර්වල මට්ටම හරි සිහිය දුර්වල මට්ටමින්ද හරි දකීමේ හැකියාවක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඉපදුනා කියන එක. එතකොට එකක් හරි කුසලයට අදාළ ලක්ෂණ වලින් එකක් හරි අපි අල්ලන්න පුළුවන් වෙනවා. එකක්වත් දැනෙන්නේ නැත්තම් එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. නෑ මම ඉතින් ඇත්තටම ඉතින් හැම කරන හැම දෙයකටම භාවනා වුණත් මම මේ රහත් වෙන්න කියලා බලාපොරොත්තු වෙන කරන්නේ නෑ. මම කරනවා ඒක වෙන දෙයක් වෙයි කියලා හිතාගෙන තමයි කරන්නේ. ඉතින් ඒක උපකාර වෙනවා නම් විරකන ඉතින් මගේ ඉතින් කර්මයක් තරමයක් ඔක්කොමත් එක්කලා වෙන දේවල් ඉතින් මට ඒවා වළක්වන්න බෑනේ. ඉතින් අර අර අර අරක ඉලක්ක කරගෙන කියෙහෙමම කියලා කරන්නේ නෑ මම කොයි වෙලාවකවත් මේ ඇත්තටම දැන් ඔයාලන්ද මාත හොඳ තැනක් ගත්තේ දැන් මම මේක හිත සමාධිමත් කරන්න ඕනේ මේ කොබ්බේ භාවනාව කරලා කියලා ඉලක්ක කරලා කරොත් වෙන්නේ නෑ නේද වෙන්නේ නෑ වෙන්නේ නෑ වෙන්නේ නෑ චේතනාව එතන ඒක තිබුණොත් එහෙම නැවත නැවත ඇති වෙන විදිහ ඇයි කුසල් සිතෙන් එළියට ගිහිල්ලා. අපේක්ෂාවක් ඇවිල්ලා. දැන් මෛත්‍රී උපේක්ෂාව කියන එකේ තේරුම බලන්න. කුසල් සිතේ අනිවාර්යෙන් තියෙන මේ අංග දෙකක් අපි මෛත්‍රී උපේක්ෂාව මෛත්‍රී උපේක්ෂාව කියලා කිව්වේ ඒකයි. අපිට චේතනාව එතන පිහිටියොත් අපේක්ෂාව පිහිටනවා. මේක නිවන් දකින්න අනේ මේ භාවනාව නිවන් දකින්න. මම මේක කරලා නිවන් දකින්න ඕනි කියලා හිතාගෙන පටන් ගත්තොත් නිවන් දකින්න නෙමෙයි භාවනාව වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. කලින් කිසිම අපේක්ෂාවක් නැතුව හැබැයි සැහැල්ලු සිතකින් ඒකට කැමති සිතකින් කරනවා නම් භාවනාව වැඩෙනවා. කිසිම අපේක්ෂාවක් නැහැ. හැබැයි කැමැත්තෙන් කරනවා. මෛත්‍රියයි උපේක්ෂාවයි. එතකොට බලන්න හේතුඵල භාවනාව වැඩෙනවා කියලා කියන්නේ අපි ඒත් හිත එකඟ වුණා. මගේ අවධානය යොමු කිරීමේ ශක්තිය ඇති වුණා. හිතේ සැපයක් ඇති වුණා කියන කාරණාවලින් අපි එතකොට ඒ ඵල ටික හිත එකඟ වුණා. නැත්තම් හිතේ සැපයක් ඇති වුණා. නැත්තම් මගේ අවධානය යොමු කිරීමේ ශක්තිය හුඟක් එතන සකස් වුණා කියන ඵල ටික ඵල ටික හැදෙන්නේ අර කුසල්සිතේ අංගවල කුසල්සිතට අවශ්‍ය අංග අංග මේ පැත්තේ වැඩෙනවා නම් විතරයි. ඒ විදිහට චේතනාව තියෙනවා නම් විතරයි. ඒතර චේතනාව දැක්ම තියෙනුනේ මෛත්‍රී උපේක්ෂාව. ඒතර මෛත්‍රී උපේක්ෂාව කියන දේ හොඳට තේරුම් අරගෙන ඒ මානසිකත්වය, ඒකතර එක මානසිකත්වයක්. ඒක බලන කෝණයක්. ඒ බලන කෝණය තියන්නුනේ හරියට අතනට. එතකොට තමයි වැඩෙන්නේ. එතකොට දානේ ඒක ඒක අපේක්ෂා කරොත් එහෙම නිවන් දකින්න හරි සමාධිය හැදෙන්න හරි කියලා වැඩෙන්නේ නැහැ භාවනාව. කොයිතරම්නම් කට්ටිය එහෙම එතන හිර වෙනවද? ඉතින් මේ හරි ඔන්න ඔහම ওই තරම් මේ කියන්නේ මොකද ගොඩාක් ඉතින් ඇතරිත ඕම් බලනකොට නේද අර සංජීව මේ අපි මේ දේශනාව කරන්න තේතුනේ සංජීව අර කියවනේ කටින පිංකම් කරලා කට්ටිය දැන් මෙහෙමයි මහා පිනක් රැස් වුණා මේක මහත්ඵල වෙලා නිවන පිණිස හේතු වෙයි කියලා කට්ටිය හිතන් ඉන්නවා. ඒ වගේ දේවල් කරලා මං කියන්නේ කටපිකා කරන්න එපා කියන එක නෙමෙයි ඈ. මම පුළුවන් තරම් පින්දහම් කරන්න. ඒක වෙනම කාරණාවක්. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඒක අර මිනිස්සු අන්ධ වෙනවා. අන්ධ කරලා අන්ධ වෙනවා. කාරණාව දන්නේ නැතුණාම යන්නේ කොහෙද කියලා දන්නේ නැතුණාම පව් මිනිස්සු. මිනිස්සු පව්. එතකොට එයාට මේ කියන්නේ එයා එයාට ඒක ලොකු දෙයක් ලොකු විපාකයක් සකස් කරන්න තිබ්බ එකක් නැති වුණා වෙනවා අන්තිමේදී. මේක දාන ඔය එකයි මම කිව්වේ 99.99%ක්ම දාන යන්නේ ඔන්න ඔය ආකාරයෙන්. එහෙම. මටත් ඒක මම තේරුම් ගන්න තිබුණේ නැහැ ඉස්සර. පස්සේ තමයි මට ඒක තේරෙන්නේ. ඒක. ඒක තේරලා මම ඒ විදිය පුරුදුනා නෙමෙයි. ඒ විදිය නිකම්ම හිටියා. පීති සැපේ ඇති වෙන නිසා මට ඒ කියන පෑන් පූජා කරන එක එහෙම. හිතේ පීති සැපේ ඇති කරලා පෑන්කක් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට. කියන්නේ වේච සැපය ඇති කර ඇති වෙන විදිය ඉලක්ක කරලා චේතනාව සකස් කරනවා. අදාළ අංග ටික හිතේ අපේක්ෂාව අයින් කරලා ඒ පීසැප ඇති වෙන විදිහට චේතනාව සකස් කරනවා. චේතනාව එක තැන තියලා බලවත් කරනවා. බලවත් කරපම අනිත් පැත්තෙන් පීසැප ඇති වෙනවා. එතකොට අර දානි හොඳට විපාක ලැබුණා කියලා දන්නවා. ඉතින් ওই විදිහට කරගෙන ගියා. කරන් ගියා. පස්සේ තමයි මේ මේ කුසල් චිත්තාලංකාරය කියන්නේ අන්න ඒක. යවම් මට්ටම. තව ඒක ඉතුරු කාරණා දකින්න පුළුවන්. හරි සැහැල්ලු ඇති වෙනවා. පස්සද්දී කාරණා ඒ කාරණා විතර ඍජු වෙනවා, හිත මුදු වෙනවා. ඒවත් ඕනනම් දකින්න පුළුවන්. ඒකත් එක්ක අර අපි ඔක කියන්නේ තව ඒතකොට මේ ප්‍රඥාව යෙදෙන ප්‍රමාණයේ මට්ටම් මත තමයි කුසල්සිත ප්‍රබල වෙනවා කියලා කියන්නේ. කුසල්සිතේ ප්‍රබල වෙන්න සමහරලාට කෙනෙක්ගේ කුසල්සිතක් ඇති වෙන්න පුළුවන් කියනවා අභිධර්මයට අනුව නුවණ නැතුව. ඒ කියන්නේ වෙන ධර්මතාවය යාට දැක්කේ නැහැ. හැබැයි ඒ කියන්නේ මේ මෙහෙම වුණා මේ එතකොට මේ හේතුවෙන් මේ ඵලය හැදුණා කියලා හේතුව ඵලය අතර ධර්මතාවය දැක්කේ නැහැ. ධර්මතාවය දකින්න නැතුවත් එයාගේ හිතේ සැපය ඇති වෙනවා. සෝමනස්සය ඇති වෙලා දාන දෙනවා. පින පින රැස් වෙනවා. හැබැයි මේ ඒ ඒව ඒ කුසල්සි දුර්වලයි කියනවා. කවුරු හරි කෙනෙක් දාන දෙනකොට ඈ මේ මේකක් තියෙනවා දැන් අර හාමුදුර දැන් කටින පින්කම් ගැන කියපුවහම මට මේ මතක් වුණේ. දැන් අපි ඒක කරන කෙනාට ඕක කරාට පස්සේ හිතේ කොහොමද සතුටක් ඇති වෙනවනේ ඒක කරපු වැඩේ හරිද නැති ඒක නැති වුණාට සතුටක් ඇති වෙනවනේ. ඒ ඒ සතුට කොහොමද අපි මේ මේ මේක විග්‍රහ කරනකොට අපි ඒක ඒක දාන්නේ. එතකොට ඒක දැන් කියත් මම ඒක අර දැන් බුදුරජාණන් කියන්නේ ඔය මොන ඒක අපේ හිත පැහැදීමෙන් අපි කැමැත්තෙන් ඒ වැඩේ කරනවා නම් හිත පැහැදීමෙන් කැමැත්තෙන් දෙන දානි දෙනවා නම් ඒකෙන් පිනක් රැස් වෙනවා. බුදුරණාහි මහ දාන මහපල සූත්‍රය කියන්නේ ඒකෙන් පිනක් රැස් වෙනවා. ඒ පින එයාව චාතුර්මහා රාජික දිව්‍ය ලෝකේ තාවතින්සිය දක්වා ඔසවනවා කියනවා. හැබැයි ආයතනත් ඒ විශේෂ කාරණාවක් තියෙනවා බුදුරණාහි කියන්නේ සතරවරන් දෙවුරුන් අතරට යනවා කියලා එයින් උඩට යනවා කියන එකක් කියන්නේ නැහැ. එහෙම උඩට යන්නේ නැතුව ඇති. මන් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එතනින් නවත්තනවා. දෙවියන් අතර ගිහින් උපදිනවා කියලා එක ඔක්කොම දිව්‍ය ලෝක හය ඉලක්ක කරන්නේත් නැහැ. දැන් විශාකාව ඒ කට්ටිය ගියේ පරිනිබ්බිත වසවර්ති. නේ? ඔන්න ඔතනත් එතනත් අර දහම් කාරණාව කැරෙනවා මේ. ඒ කියන්නේ බලන්නකො පරිනිබ්බිත වසවර්තිය හරි නැත්තම් එයා මේ මොකද්ද නිම්මාන රතිය හරි නිම්මාන රතිය විශාකාවේ යාළුවෙක් ගියා කියනවා දානය දානය විශාකාවගේ නිම්මාන රතියනේ නිම්මාන රතිය. නිම්මාන රතිය බිරෝ කියන්නේ විශාක උපාසිකාව එහි ඉපදුනේ. කාර්ද මතකද? එහෙමයි. එහෙමයි සයනස්. නිම්මාන රතිය සර්. එහෙමයි. හරි. එතකොට බලන්න නිම්මාන රතිය කියලා කියන එකේ තේරුම්ම තියෙන්නේ ඒකේ ඒක නිර්ම යව තමන් කැමති දේ කැමති රූප සද්ද ගන්ධ රස පහස නිර්මාණ යාට හිතේ හිත චේතනාව පිහිටුල නිර්මාණය කරලා ඒකෙන් සැප විඳිනවා. නිම්මාරති කියන්නේ ඊට අදාළ දෙයට මෙන්න මෙන්න මේක මෙහෙම වෙන්න ඕන කියලා චේතනාව පිහිටවලා චේතනාව පිහිටවනකොට ඊට අදාළ දේ සිද්ධ වෙලා ඒ විදිය සැපෙන් ඉන්නේ. එයා කැමති විදියට එයා සැපෙන් ඉන්නේ. නිම්මාන රතිය. එතකොට ඒ ඒක මානසිකත්වයන්නේ දේ සකස් වෙච්ච. ඒ මානසිකත්වයේ කොහොම සකස් වුනේ? අර දන් දෙනකොට මෙයාට දානයේ අංග කුසල අංග එයා කැමති විදියට මේ පැත්තේ සකස් කරානේ. ඒ අංග සකස් වෙන විදිහට බල බල චේතනාවෙන් ඒ අංග මේ පැත්තෙන් සකස් වෙන විදිහට බලලා නිර්මාණය කරලා ඒකෙන් සතුට වෙනවා. දැන් දැක්කද? එතකොට මෙතන හේතුඵල ධමයක් ඒ මානසිකත්වය සකස් කරපින්ද එතෙන්ට අදාළ මානසිකත්වය තමයි අර නිම්මාරති මානසිකත්වය. චිත්තාලංකාර චිත්ත පරික්කාරයේ පිණිස දෙන දාන දෙන දාන ඒ කියන්නේ අර දැන් තවතිසාව චාතුම් මහරජගේ ඒ ඒ මට්ටම් නැහැ. තියෙන දෙයින් තමයි සැප විඳින්න වෙන්නේ. ඒ මට්ටම් නැහැ. එතකොට නිම්මානති මානසිකත්වවල තියෙන්නේ අර එහෙම මේ මානසිකත්ව මේ මේ මනුස්ස ලෝකෙදී තිබ්බ මානසිකත්ව. එතෙන්ට ගිහිල්ලා 아무තු මානසිකත්වයක් නෙමෙයි මනුස්ස ලෝකෙ තිබ්බ මානසිකත්ව. පැහැදිලිද? අන්න එහෙම කාරණාකුත් ඒකේ දෙනවා. එතකොට බුදු දේශනාවේ කියන්නේ අර අරකේ සතරවරන් දෙවරුයි තවතිසාවේ. ඒ කියන්නේ සතරවරන් දෙවරුන්ගේ ගිහින් ඒ අතර ගිහින් උපදිනවා කියනවා. ඒ කියන්නේ තවතිසා දිව්‍ය ලෝකෙ මෙහා අර විදිහට දෙන දාන අපි කටින පින්කම් සිත සතුට උපදවලා ඒ කරන ඔක්කොම ඒවා ඒක හොඳට යම් ඒකත් හොඳ හොඳ මට්ටමකට ආවොත් දැන් කරපු පළියට දිව්‍ය ලෝක යනවා නෙමෙයි ඒකත් හොඳ මට්ටමකට එන්න ඕන ඒ මට්ටමටවත් හිතක් එනවා කියන එක දෙයිස වැඩකුත් නෙමෙයි මං ආයෙ පාරක් කියනවා කටන පින්කමක් දුන්නා කියලා දිව්‍ය ලෝක යන්නේ නැහැ. කටන පින්කම් 1000ක් කරා කියලා කිව්වත් දිව්‍ය ලෝක යන්නේ නැහැ. පැහැදිලිද? එක කටන පින්කමක් අපි හිතමු කටන පින්කමක් හරි එක මොකක් හරි පින්කමක් හරි එයාට ඒ දිව්‍ය ස්වභාවයට අදාළ විදිහට විපාකේ ප්‍රබල වෙන විදිහට කරා නම් ඒට අදාළ මානසිකත්වයක් ඊට පස්සේ දිව්‍ය මානසිකත්වයකින් යුතුව නැමරුණා නම් එතෙන්ට අදාළ මානසිකත්වයක යුතුව වෙන්නේ එයා නැත් ජීවිතේ කල්ුරිය කරා නම් එතකොට ඒකේ විපාකය එතන ලැබෙනවා පැහැදිලිද ඒ කියපු එක? ඔව් එතකොට අන්න එහෙම කාරණාවක් තියෙන. ඒ කියන්නේ අද කර්ණ පින්කම් කරා කියලා බුදුරජාණන් වහන්සේ දාන දුන්න අපි සංඝයාට අවුරුදු 35ක් දාන දුන්නා. මම මෙච්චර මෙච්චර මෙහෙම පින්කම් කරා මම මේ සෑයවල් මෙහෙම කරා කියලා ඒකෙන් ඒ වගේ විපාක විපාක නැත්තේ නෑ. පින් රැස් වෙලා ඇති මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල විදින පින් එයාගේ මානසික මට්ටමේ පිරිසුදු අපිරිසුදු ස්වභාවය මත ඒ අදාළ තැන තීරණය වෙනවා. ඒකත් තේරෙනවද? ඒ කියන්නේ එයාගේ මානසික මට්ටම ඒ දානි දෙනකොට තිබ්බ පිරිසුත්තාවේ ප්‍රසන්නතාවේ ඔක විශේෂයෙන්ම සැහැල්ලුව. සැහැල්ලුව සැපය. සැපය සැහැල්ලුව. සැපය සැහැල්ලුව කියන ධර්මතා දෙක දානයක් දෙනකොට ඒ දානය දෙද්දී සැපේ සැහැල්ලුව කියන ධර්මතා දෙක මනුස්ස ලෝකයේ සැපේ සැහැල්ලුව කියන ධර්මතා දෙකට නම් මනුස්ස ලෝකේ යම් පරාසයක් තියෙනවනේ ඒකට නම් එල්ල වෙලා තියෙන සැපේ සැහැල්ලුව කියන ධර්මතා දෙක ඒ එයාගේ විපාකයේ දිව්‍ය ලෝකෙ ගෙනියන්න ප්‍රබල නැහැ. එයාගේ විපාකයේ සකස් වෙන්නේ මනුස්ස ලෝකෙ එන්න අවශ්‍ය ප්‍රබලතාවයට. සැපේ සැහැල්ලුව. සැපේ සැහැල්ලුව කියන ධර්මතාවද විශේෂයෙන්. අනිත් ධර්මතාවත් උතෙට තියෙන විශේෂයෙන් මම මේ කිව්වේ. එතකොට ඒකේ විපාකයේ තියෙන මනුස්ස ලෝකෙට. ඒ සැපේ සැහැල්ලුව කියන ධර්මතාවයේ චාතුර්මහරජික ධර්මතාවයේ මට්ටමට එසුණා නම් ඒ දාන දෙනකොට එතකොට ඒකේ විපාකයක් සකස් වෙලා තියෙනවා චාතුම්මහරජික දිව්‍ය ලෝකයේ සැප විඳින්න කියන ගණයට යනවා. එතන ගිහිල්ලා ඉපදුනොත් එතන ගිහිල්ලා ඉපදුනහම තමයි ඒකේ සැපේ විඳින්නේ. මැරෙනකොටත් ඒ මානසිකත්වයේ තිබුණා නම් ඒ දිවි ලෝක යන ගානට සැපේ සැහැල්ලෝ හිතේ තිබුණොත් එතන ගිහින් උපදිනවා. එතකොට ඊට පස්සේ අපසැහැල්ලු මානසිකත්වය තවුසා දිවි ලෝක යන මානසික මට්ටමට නම් දාන දෙන වෙලාවේ තිබ්බේ එතන විඳින්න පුළුවන් විපාකයක් සකස් වෙලා තියෙනවා. හැබැයි එපමණකින් යන්නේ මැරෙනකොට එයාගේ මේ ජීවිතේ හරි ඊළඟ ජීවිතේක හරි මැරෙනකොට අරක නැති වෙන්නේ අතර සකස් වෙච්ච විපාකේ මේ ජීවිතේ හරි ඊළඟ ජීවිතේ හරි මැරෙනකොට ඊට අදාළ සැපසැහැල්ලු මට්ටමක් තවුසාවේ දිවි ලෝක උපදින විදියට සකස් වුණොත් එදාට ඒකේ විපාකේ ලැබෙනවා. එහෙම. ඒතකොට බුදුරයන් වහන්සේ මෙතන කියන්නේ අපි අනිත් විදියට දෙන දානවල විපාක විපාක ගැන කියනවා මේ අර දාන මහප්පල වෙන්නේ නැති ඔය අනිත් අවස්ථාවල් ටික කියලා ඉවරලා අපි සාමාන්‍ය කෙනා දන් දෙන අවස්ථාවල් චිත්තාලංකාරය ඇරෙන්න ඉතුරු අවස්ථාවල් ටික කියලා කියනවා ඒක තවතිසාවෙන් උඩට යන්නේ නැහැ කියනවා. තවතිසාවෙන් උඩට යන්නේ නැහැ කියනවා. ඒක හරි ප්‍රබල කාරණාවක්. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම නිකන් කියන්නේ නැන්නේ? බුදුරුන්ගේ වචනවල නෑ මේ නිකන් අර බුදුරජාණන් වහන්සේ අර නිකන් මෙයා මේ නිකන් ඒක නිකන් නෙමෙයි. ලොකු මොකක් හරි හේතුවක් ඉදන් ඒ කියන්නේ උඩට යන්නේ නැතුව ඇති. නැත්තම් ඒක සීමාව පනවන්නේ නැහනේ. සීමාව පනවන්නේ නැතුව කෙලින් කිව්වනම් ඒක ඕන තැනක විපාකයට අනුව යන්න පුළුවන්. ඒ කියන්නේ ඉච්ඡර ප්‍රබල වෙන්නේ නැහැ. චිත්තාලංකාර චිත්ත පරික්ඛාරය පිණිස දෙන දානයක් තමයි පේන හැටියට තවතිසාවෙන් ඉහළට මානසිකත්වයක් ඔසවන්නේ. තවතිසාවෙන් ඉහළට මානසිකත්වයක් ඔසවන්නේ. ඒක මාත් කල්පනා කරේ මේ හැම කාරණාවකම බුදුරජාණන් වහන්සේ කියන සතරවන් දෙවිවරුන්ගේ අතරට ගිහිල්ලා උපදිනවා ආය මනුස්ස ලෝකෙට ඇවිල්ලා විපාක ගෙවනවා මහත්ඵල වෙන්නේ මහත්ඵල වෙන්නේ කියාගෙන යනවා ඒක. පැහැදිලිද? ඒක ඒ කියන්නේ අර සාමාන්‍ය කෙනාගේ මානසිකත්වයේ ඇත්තට උඩට ඉස්සෙන ගානට ඒක සකස් වෙන එක බොහොම දුර්වල ඇති. ඒ කර්ම විපාක વિશે අපිට තේරෙන්නේ නැහැ හරියට. මේ ඒකට වැටෙන්නේ ඒක. තව මොකද්ද මේකේ අහන්න තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි දැන් කුසල් අකුසල් සිත් ගත්තම ස්වාමීන් වහන්සේ අපි එක සිතක් සිතෙන් සිතට වෙනස් ඒ කියන්නේ එක සිතක් කුසල් ඒ වගේ මේ කුසල් අකුසල් මිශ්‍ර නොවන ස්වභාවයකුත් කතා කරන්න නිසා ඒතකොට දානය කියන එකේදී සවිනාස දැන් අපි එතන සිද්ධියක් තියෙනකොට එතන අපි දානය කියලා අදහස් කරන්නේ මොකක්ද හරියටම මේ එතකොට ඒ දානය දෙන සම්පූර්ණ සිද්ධියද දැන් චේතනාව කියලා කතා කරනවා ඒ වෙලාවේ චේතනාව උසස් වෙන්න ඕනේ චිත්තාලංකාරය පිණිස චේතනාව පිහිටවන්න ඕනේ කියලා. එතකොට ඒ කුමන අවස්ථාවේ සිද්ධියලත්තම මොන අවස්ථාවද සම්පූර්ණ සිද්ධියමද කතා කරන්න ස්වාමීන් වහන්සේ එතකට පොඩ්ඩක් එතන පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මෙහෙම මෙහෙම කරන්න තියෙන්නේ. එතකොට ඒක බෙදාලා තමයි තේරුම් බෙදාලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ දන් දෙනවා කියන සිද්ධියේ අවස්ථාව තුනක් අපිට කතා කරන්න පුළුවන්. දන් දෙන්න කලිනුයි, දන් දුන්න වෙලාවේ, දන් දුන්නට පස්සේ කියන අවස්ථාවල් තුනේ. දන් දෙන්න කලින් කියන අවස්ථාවේ එයා සමහරලාවට දැන් මිනිස්සු දන් දෙන්න දාන වලට ගිහිල්ලා සමහර ලාවට නේ ජොලි ජොලි කරන වෙලාවල් තියෙනවා. තරහ ගන්න වෙලාවල් තියෙනවා. ඒ වගේ තව තවත් චේතනාවල් එහෙම් වෙලා අකුසල් සිත් සකස් වෙන වෙලාවල් තියෙනවා. ඒවට දාන දෙන්න ගියා කියලා දැන් දාන දෙන්නනේ ඇවිල්ලා තියෙන්නේ කියලා අකුසල් රැස් නොවී තියෙන්නේ. ඒ හිත් වලට වෙන වෙනම ඒ අදාළ හිතට අදාළ විදිහට විපාකයක් සකස් කරනවා. අකුසල් සිත් වලටත්. ඊට පස්සේ දානේ දෙන්න කලිනුත් සමහරට කුසල් සිත toy මැද්දේ ඇති වෙනවා. කුසල් සිත ඒ කුසල් සිතට අදාළ විපාකයක් සකස් කරනවා. කුසල් සිතට අදාළ විපාකයක් සකස් කරනවා. අදාළ ඒක කුසල් සිතට අදාළ විදියට හිතේ යම් වෙනසකුත් කරනවා. යන යන යන ආශ්‍රවයට යන දැන් මානසික රටාවට යම් වෙනසක් කරනවා අකුසලයක් ඇති වුණත් යම් වෙනසක් කරනවා කුසලයක් ඇති වුණත් වෙනම ඒකට දුක්සහගත ස්වභාවයක් සැපසහගත ස්වභාවයක් කුසලයට අකුසලයට අනුරූපීව කුසලයට අනුරූපව සකස් කරන. ඔය වගේ අර ඒ කියන්නේ අර කියන්නේ අර මොකක්ද අර නිකන් අර ඩිස්ක්‍රීට් නේ දෙකට කියන්නේ. අර වෙන වෙනම ඒ කියන්නේ ඩිජිටල් ඩිජිටල් විදිහට ඒට අදාළ විදිහට ඒක සකස් වුණා මේ ඊළඟ එක හිතට අදාළ දේ ඒක සකස් වුණා ඕමම යනවා. එතකොට අන්තිමේදී අපිට බලපුවාම මේ අන්තිම ඕකේ දැන් චේතනාව කිව්වහම එක චේතනාවක් නෙමෙයි. චේතනාව කියලා එක චේතනාවක් නෙමෙයි. අර කුසල්සිතට අදාළව චේතනාව එකක්. ඊළඟ අකුසල් සිතට අදාළව චේතනාව තව එකක්. ඒ චේතනාවට අනුව කර්මයක් සකස් වුණා. අකුසල් චේතනාවට අනුව අකුසල කර්මයක් සකස් වුණා. කුසල් චේතනාවට අනුව කුසල් කර්මයක් සකස් වුණා. ඊළඟ පාර කුසල් සිත සමහරලාට වෙන જાති එකක්. ඒ කුසල් සිත අනුරූපීව තව කර්මයක් සකස් වුණා. එතකොට ඕකේ ලොකු අන්තිමේදී ලොකු ඒ කියන්නේ කුසල් අකුසල් මල්ලක් මලු දෙකක් කියලා කියමුකෝ. කුසල් අකුසල් මලු දෙකක් තමයි ඉතුරු වෙන්නේ දානයක් දීලා එනකොට. කුසල් අකුසල් මලු දෙකක්. මලු දෙකේ අකුසල මල්ල අපි පැත්තකින් තියමුකෝ. අකුසල මල්ලේ තරහ ගත්ත ඒවා, රාගය ඇති වෙච්ච ඒවා, මාන්න ඇති වෙච්ච ඒවා, ඒවත් අපි හිත විසිරෙච්ච ඒවා, අරවා මේ ගොඩාක් එක තියෙන බල ඒක අපි පැත්තකින් තියමුකෝ. අර කුසල මල්ල දිහා ලෙහෙල බැලුවොත් කුසල මල්ලේ තමයිලට හොඳට සොම්නස ඇති වෙච්ච වෙලාවල් තියෙනවා. නැති වෙච්ච වෙලාවල් තියෙනවා. සිහිය පිහිටපු වෙලාවල් තියෙනවා හොඳට. සිහිය දුර්වලව තිබ්බ වෙලාවල් තියෙනවා. සැපේ හොඳට ඇති වුණා සැපේ හරියට ඇති වුණ නැති වෙලාවල් තියෙනවා එතකොට ඒ ඒකට අනුව වෙන වෙනම අර විපාක වෙන වෙන වෙන වෙන මට්ටම් වලට සකස් වෙනවා මේක මේක විපාකේ මනුස්ස ලෝකේ මේක දිව්‍ය ලෝකේ මේක චාතුර්මහරජික එකේ මේක තාවතින්සේ මේක එතනින් එහාට ගියා සමහර මහත්ඵල එකක් ගන්න එතනින් එහාට යන විදියටත් ගියා ඒ වගේ අර ඒකේ තියෙන කුසල මල්ලේ තියෙන ඒවා ලෙහල බැලුවොත් එහෙම මේ සිත් වලට අදාළව වෙන වෙන විපාක අපි හිතමුකෝ විපාකයට අදාළව මොකක් හරි බෝලයක් නිකන් මම නිකන් උපමාවක් විපාකට දාලා බෝලයක් තියෙනවා බෝලේ තියෙනවා නම් නම් කරලා මෙන්න මේ වගේ මෙච්චර ප්‍රබලතාවය මෙච්චරයි ඊට පස්සේ මේකේ විපාකය ඊට අනුරූපීව මේ විපාක විඳින්න තියෙන මෙහෙ ප්‍රබලතාවය මෙච්චරයි විපාක විඳින්න තියෙන මෙහෙ ඒ වගේ ලොකු එකක් තමයි තියෙන්නේ එතකොට වෙන වෙනම චේතනාවල් වලට වෙන වෙනම කර්ම සකස් වෙලා ඒවට කර්මයට වෙන වෙනම විපාක සකසලා වෙන ඒ ඒ හැම එකක්ම සම්පයුක්තයක් විදිහට හිතට බලපෑම් කරලා තියෙනවා කාලය තුළ. කලින් කලින් ඇති වෙච්ච සිත්, පස්සේ පස්සේ ඇති වෙච්ච සිත් වලට බලපෑමුත් කරලා තියෙනවා. එකිනෙක එකිනෙක. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. එතකොට ඔතන දැන් බුදුරයන් වහන්සේ මේ කියන විදිහට මේ තියෙන දාන මහප්පල සූත්‍රයේදී ඔය ඒකේ මූලික චේතනාව තමයි අපිට දකින්න වෙන්නේ නේ. දැන් කෙනෙක් එයා ඒ කියන්නේ අපි හිතමුකෝ දිව්‍ය ලෝක යන්න කියලා දන් දෙනවා කියන්නේ එතකොට එයාගේ ඒ වෙලාවේ ඒ කියන්නේ ඒ සිද්ධියේදී මූලිකව තිබුණු අදහස ප්‍රබලව ඒ කියන්නේ අනිත් චේතනාවල් අතර එයා මූලිකව තිබ්බ චේතනාවනේ දැන් අපි හිතමුකෝ මේ මිනිස්සයා දිව්‍ය ලෝක යන්න කියලා දන් දෙන මිනිස්සයා එතෙන්ට ඇවිල්ලා මූණ හොදනකොට පින් රැස් වෙන්නේ නැහැ නේද එතකොට තියෙන වෙන චේතනාවක් එතකොට වෙන චේතනාවක් එතකොට ඒ හැබැයි යාගේ යාගේ මානසිකත්වයේ තියෙන්නේ ඒ දානේ කටයුතු කරනකොට දිව්‍ය ලෝක යන කියන එක යටතට වැටිච්ච එකක්. හැබැයි ඒක නැති අවස්ථාවල ඕන තරම් තියෙනවා. මූලික වර්ග කුසල්සිත ඔක්කොම අපි චෙක් කරලා චෙක් කරලා බැලුවොත් එහෙම මූලිකව යාගේ තියෙන අන්න ඒ වගේ අදහසක්. ඒක ඒක තමයි බුදුරණාහි ඉස්මතු කරන්නේ. පැහැදිලි නේද? එහෙමයි සර්. ඔව්. මේක අහගුවට පස්සේ දාන දෙන්නත් නිකන් බය හිතනවා වගේ. ගමන දාන දෙන්න කොච්චර අමාරුද අප්පා කියලා. ඈ ඒව මොකද ලයනන්ද මහත්තයා කියන්නේ? ඒක ඉතින් අර මුලින්දලම අර කල්පනාවෙන් එක කරොත් ඉතින් ඒක හරිය මට මටත් ඉතින් ඕකේ ඇති වෙලා තියෙනවා කොච්චර දුරට දෙන්න ඕනද වගේ දේවල් කරන්න ඕනේ මමත් කටි දෙයක් කරන්න ඕනේද කියන ඒවා ඔක්කොම ඇති වෙලා තියෙනවා හිත අපි ඊළඟ දේශනාවේදී ඒකට උත්තරේ දෙනවා. ඒ කියන්නේ කොච්චර දැන් ඕකේ ඕක අහපුවාම මෙන්න මේ ඊළඟ දේශනාව මම දැන් රෙකෝඩ් කරලා තියෙන්නේ අර මේ කටයුතුත් එක්කලා ඒක කරන්න ඕනේද? ප්‍රායෝගිකව කරන ආකාරය තමයි ඊළඟ දේශනාවේ මදක් කතා කරලා ඊළඟ පස් දේශනාවේ තව දුරටත් කතා කරලා විභාග ප්‍රබලවන විදිහට චේතනාව සකස් කරන එක කතා කරනවා. කවුරු හරි කරොත් අත්දකින්න පුළුවන්. එතකොට ඒක ප්‍රත්‍යක්ෂයක් එක තමයි අපි ඒක කියන්නේ අත්දැකලා තමයි ඒක ඒක දේශනාව කරේ. ඒ කියන්නේ අපි අපි සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් මානසික මට්ටමක් ඒක. එතකොට මං කියන්න ගියේ ඔය විදිහට තේරුම් ගත්තාම දැන් දානේ භාවනාවක් වගේ කරන්න ඕනේ මේක දැන් එකපාර මේ මහත්ඵල මහන්සස කරන්න බෑ මේක ප්‍රැක්ටිස් කරලා ගන්න ඕනේ කන්නේ දැන් මේ කියන්නේ එතකොට දැන් ඊට පස්සේ මේ ඇති වෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි එතකොට අප කොච්චර මේකේ දන් දෙන්න ඕනද කියන එකනේ කොච්චර දන් දෙන්න ඕන කොච්චර ප්‍රමාණයක් කොච්චර ප්‍රමාණයක් දාන වෙනුවෙන් අයින් කරන්න ඕනද කියන ආයෙ ප්‍රශ්නයක් එනවනේ ඒ සීමාව පනවන්න වෙනවා සීමාව පනවන්න නැතුව අසීමිතව කරොත් ඊට වඩා ප්‍රශ්නයක්. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඒකට සීමාවල් පනවලා තියෙනවා. සීමාවල් තියෙනවා. එතකොට අපි ඒවා ඊළඟ සතියේදී ඒකට අදාළ කාරණා කියනවා. අදාළ කාරණා කියනවා. අන්තිමේදී ඔකට ඔය ඊළඟ දේශනාවේ ඊට පස්සේ දේශනාව චාග බලය ඒවා විස්තර කරනකොට ඔකට තේරෙයි මේ චාග බලය කියලා බුදුරජාණන් වහන්සේ ඇයි මේ මේ මොකද්ද මේ කිව්වේ කියලා. ඒ මානසික මට්ටම. එතකොට තේරෙයි. සත්පුරුෂ දාන මානසික මට්ටම ඇයි මේ ඇයි ඒව එහෙම කියලා තියෙන්නේ කියලා ඔය ටික කරුණු ටික ඔය මුල ඉඳන් ගියාට පස්සේ තේරෙනවා අප්පා මේවා ඇයි ඇයි කිව්වේ මෙහෙම කිව්වේ කියලා මේ මේ විදිහට කිව්වේ ඇයි කියලා. රාග බලය ඒවා එකන් එහෙන ක්‍රමයෙන් පැහැදිලි කරමු මේ දේශනාවකින් දෙකකින් මේ කියන්නේ නැත්තේ එහෙම කියලා වැඩක් නැහැ ඉතින් නේද එහෙම ඕන තරම් ඉතින් බණ අහනවා හැමදේම ඊට පස්සේ එක තැනනේ ඉතින් සංජීව තමයි අනුමෝදන් කරන්න ඕනේ සංජීව තමයි දාන ගැන කරන්න කියලා කිව්වේ ඉතින් අපි කරෙත් නැත්තේ දානෙට වඩා වටිනා දේවල් ගොඩාක් තියෙන හින්දා මේ කියන්න ඒ වුණාට පස්සේ බලනකොට දානෙත් පව් ඉතින් මිනිස්සු මට ඉතින් හිතෙන්නේ මිනිස්සු පව් කියලා. මම ඉතින් අවුරුදු කීපයකට කලින් උතර ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් මේ කාලේ දාන මාත්ඵල වෙන්නේ නැහැ. මිනිසුන්ට තේරෙන්නේ නැහැ. කරන්නට ඉතින් මේ ඔක් කියන්න ගියොත් එහෙම මට නම් ප්‍රශ්නේ එන්නේ. අන්න බුදුරයන් වහන්සේට දෙන දාන සංඝයට දෙන දාන මාත්ඵල වෙන්නේ නැහැ කියනවා. කියලා තමයි එයා දකින්නේ. හේතුඵල ධහම දකින්න බැරි වුණාම අර එයා නිකන් වචනනේ අල්ලන්නේ. අර්ථ අර්ථය දකින්න බැරි වුණාම වචනේ අල්ලනවා. අන්න මේ මහත්ඵල වෙනවා කියලා තියෙනවනේ බුදුරණන් දැන් දානේ. ඒ හින්දා අපි දැන දානේ මහත්ඵල වෙනවා. කියලා එයා ගන්නවා. ආර්ථ දකින්න නැති වුණාම. එහෙනම් අවසාන ප්‍රශ්නයක් දෙකක් අහනවා නම් අවස්ථාව තියෙනවා. සනස මේ <clears throat> තව එක ප්‍රශ්යක් තියෙනවා සනස දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන සනස පුද්ගලයාගේ ගුණ අනුව විපාක වෙනස් වෙනවා කියලා සනස. ඒකේ ඒක සනස දැන් අපිට දැන් ඔබන්සේ දැන් මම ගත්ත සනස දැන් බල්ලෙක්ට මම කෑමක් දෙනවා කියලා. දැන් ඊට වඩා සනස දැන් මිනිස්සුන්ට කෑමක් දෙන එකේ විපාකය වැඩි කියලා වගේ සනස බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකට හේතුව සනස මට ඒ කිව්වේ ඒ චිත්තාලංකාරය ඒ කුසලය උපදවා ගැනීමේ ලිමිට් එකක් තියෙනවද නැත්නම් ඒක වෙන දෙයක් හින්දාද සායනසේක මේ මේ අන්න ওই කාරණාව මම ඇත්තටම කල්පනා කරා මේ අපි දැන් සමහර මේ කාරණා හොඳට තේරුම් ගන්න මේ සමහර කරුණු මේක කර්මය කර්ම විපාක විශේෂයත් එක්කලා බද්ධ වෙනවා කර්ම විපාක විශේෂයේ අපිට අචින්තියයි කියලා බුදුරණවහන්සේ දේශනා කරලා තියෙන්නේ අපිට අර යම් සාමාන්‍ය කියන අපිට කියන්නේ බුද්ධ දේශනාවට අනුව අපි යම් ආකාරයක මෙන්න මේ වගේ මේ වගේ ස්වභාවයක් කියලා හිතන්න පුළුවන් සම්පූර්ණ කරලා හිතන්න බෑ සිද්ධිය. එතකොට ඔය ඔන්න ඔය කාරණාවේදී විශේෂයෙන්ම ඒ කියන්නේ පුද්ගලයා ලබන පුද්ගලයා අනුව දාන විපාකය වෙනස් වෙනවා කියන කාරණාව ඒක ඇත්තට ඒ ධර්මතාවයේ ක්‍රියාත්මක වන ආකාරය මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැති එක තැනක්. ඒ කියන්නේ ඒක ඒක ඒක හරියටම ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේකේ එතකොට අපිට තේරෙනවා චේතනාවයි කර්ම කියලා කියලා කිව්වහම චේතනාව කර්ම කියන එක මූලික වෙලා ඊට පස්සේ අනිත් පැත්තේ ලබන පුද්ගලයා අනුව වෙනස් වීමකුත් තියෙනවානේ. පුද්ගලයා අනුව වෙනස් වීමකුත් තියෙනවා. ඈ? එහෙමයි. එහෙමයි. ආ ඩයිමෙන්ෂන්ස් කීපයක් තියෙනවා ගේ සර්. වෙන එක වෙන වෙනම ඩිමෙන්ෂන් එකක් ඇත්තටම. හරි වෙනම ඩිමෙන්ෂන් එකක්. වෙනම ඩයිමෙන්ෂන් එකක් ඒක මේ කියන්නේ චේතනාව කර්මය කියලා අපි මේ ටික විස්තර කරනවා. අනිත් පැත්තෙන් පුද්ගලානුබද්ධය එකක් කියන විස්තර කරනවා. එතකොට අපි හිතන්නකෝ අපිට අපි සාමාන්‍ය භික්ෂුවකට කියලා දානයක් දෙනවා. ඒ දානේ අපි හිතමුකෝ මාර්ගපල්ලාවෙන්කට රහතන් වහන්සේ නමකට ලැබුණ කියන්නකෝ. අර අරයා දන්නේ ඒක. ඒ වුණාට ඒකේ විපාකයේ ප්‍රබලතාවයක් එනවා කියන එක ගැන කතා කරනවානේ. දැන් ඕකේ අපි දැන් බලන්නකෝ තියෙනවානේ දේශනාවේ තියෙනවා නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා සමහරවල් රහතන් වහන්සේ එනවා. ඒ දාන විපාකේ එදාම ලැබෙනවා කියලා කියනවා. දැන් අර මිනිසයාගේ චේතනාවේ දෙන මිනිසයාගේ චේතනාවේ නැහැනේ නිරෝධ සමාපත්තියක් කර සම්බන්ධිලා මේ එන ස්වාමීන් වහන්සේ නමකට මම දෙනවා කියලා එකක් ඒක නෑ චේතනාවේනේ චේතනාවේ නෑ හැබැයි කර්මය ඒ විදිහට සකස් වෙනවා සමහරවිට මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට දෙනවා කියන අදහසින් දෙන්නේ කවුද කියලාවත් දන්නේ නැතුව ඇති රහතන් වහන්සේ නමක් කියලා දන්නේ නැතුව සංඝයා කියලාවත් සමහරවිට අදහසක් නැතුව ඇති ඒත් ඒක විපාකයේ ප්‍රබල වෙලා පැහැදිලිද එතකොට අන්න ඒ කොටස ඒක කොහොමද වෙන්නේ කියන එක නම් ඒක ඒක හිතාගන්න බැරි ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ කියව නිසා ඒක එහෙම වෙනවා ඇති කියලා විශ්වාසය මත පිහිටන නිසා මට නම් තේරෙන්නේ නැහැ ඒ කොටස කොහොමද එහෙම වෙන්නේ කියලා. අපි චේතනාව පහළ නොකරමු. වෙනම ඔය කාරණාව හම්තුනේ අටුවාවේද තියෙන්නේ අපි සූත්‍රයේ සූත්‍රයක තියෙනවද? කොහකද කොයි කාරණාවද? ඔය දැන් අපි අහම් දහම්දුර කියප එක දැන් මේ දැන් අර <clears throat> ජන සිතිවිල්ල කාට දෙනවද කියන එක ඒක මේ ඒ දෙන කෙනාගේ වෙනසක් නැහැ. දෙන්න එකේනා සමානකට අරහතුන් වහන්සේ කෙනෙකුට වෙන්න පුළුවන් නිරෝධ සමාප්තිය වැඩ කරගෙන ඒ ඒ කාරණාවේ වෙනස ඇති වෙන ඒ කර්මඵලය ඒ වෙනස ඇති වෙනවයි කියලා පැහැදිලි කරලා තියෙන අටුවාවේද නැත්නම් සූත්‍රයකද? අටුවාවේ තමයි ඒක ධම්මපදට්ට කතාවේ ගොඩාක් ඔය වගේ තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන දානයක් ගැන ඔහොම විස්තර කරනවා. ඊට පස්සේ ඒ දාන මහත්ඵල මහත් ඒ කියන්නේ මේ පැත්තේ විපාක ප්‍රබල මහත්ඵල කියන එක අපි ගමු දැන් මේ විපාකේ ප්‍රබලුණා කියලා ගමුකෝ. විපාකේ ප්‍රබලුණා කියලා ඔකේ සම්මාදිට්ඨ මට්ටමේ ඒක විපාක ප්‍රබලුණා කියලා අවස්ථාවල් ගොඩක් කියනවා එහෙම. ඒතකොට අටුවාවේ තියෙන්නේ අටුවාවේ තිබ්බ බලියට අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක තමයි. අවාටුවයි තිබු බලයට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක එහෙම වෙනවා කියලා අපිටත් හිතෙනවා. මේ එතකොට අර මනුස්සයාගේ චේතනාවක් තිබුණේ නැහැ. එහෙම. සමහර චේතනාවක් තිබුණේ සමහර මට මේ වෙලාවේ උදාහරණයක් මතක් වෙන්නේ නැහැ. ඒ වගේ ඒ කියන්නේ චේතනාවක් නැතුවම සමහරලාවට ඒක වැඩේ තියෙන හැඳුනේ චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියපු ඒ ඒ බුදුහාමුදුරු කියපු දේ චේතනාව නිසායි කර්මය සකස් වෙන්නේ කියන එක තවත් තර්ඩ් පාටි එකක මේ මේ යම් කිසි දෙකකින් වෙනසක් වෙනවා ඔව් ඒක මෙන්න මෙහෙම එකක් ගන්න තියෙන්නේ චේතනාම්බික්වේ කම්මවදාම් කියන එක තමයි ඒකේ ඒකේ හරි කොටස අපි හිතන්නකෝ ඔතන දැන් හිතන්නකෝ ඇත්තටම රහතන් වහන්සේ නමක් ආවා අපිට දෙන චේතනාවක් මුකුත්ම තිබුණේ නැහැ අපේ තිබ් එක අපි අපි මල්ලක මොකක් හරි අපි බෑග් මොනවා හරි දොඩම් ගෙඩි ටිකක් අපි ගෙනියනවා මේ එකක රහතන් වහන්සේ නමකුත් පාත්‍රයක් අරගෙන අපිත් එක්ක පාරේ එහෙම හම්බ වෙනකොට අපේ එකක් වැටුණා රහතන් වහන්සේගේ පාත්‍රයට කියලා පින් දැස්සෙන්නේ නැහනේ එහෙම වැටුණා කියලා පින් දැස්සෙන්නේ නැහැ ඒ කියන්නේ අපිට එහෙම චේතනාවක් පහළුන්නේ නැහනේ පැහැදිලිද එතකොට චේතනාව කර්මය කියන එක හරි චේතනාව කර්මය නැත්නම් රහතන් වහන්සේට රහතන් වහන්සේට මේ රහතන් වහන්සේගේ පාත්‍රයට ඒක මේ වැටුණත් පින්දැස් වෙන්න එපා චේතනාව කර්මෙ නොවනවනම් අපි අපි ඒකත් රහතන් වහන්සේට ගියා. කියදවල එතනින් ඒක වෙන්නේ නැහැ. එතනින්ද චේතනාව තමයි කර්ම වෙන්නේ. හැබැයි ඒක ලැබපු කෙනා රහතන් වහන්සේ නම. ඒක අපි හිතමුකෝ නේ අපි කියන්නේ අපි ඇත්තටම දුන්නා යමක්. දුන් චේතනාත්මකව දුන්නා දුන්න කෙනා ලැබපු කෙනා රහතන් වහන්සේ නම. ලැබපු කෙනා සාමාන්‍ය කෙනෙක්. ඒක මත ආය විපාක වෙනස් වීම ඒක චේතනාව කර්ම කියන එක හරි ඊට අමතරව තවත් ඒකේ විපාකයේ ප්‍රබලතාවයට බලපාන්නා වූ තවත් හේතුවක් බවට පත් වෙනවා. ප්‍රධාන මූලික સિદ્ધාන්ති උල්ලංඝනය වෙන්නේ චේතනාව නැතුව කර්මයක් සකස් වෙනවා කියන එකට යන්නේ චේතනාවම අනුවමයි කර්ම චේතනාව පහළ කරන ළමයි කර්මයක් සකස් වෙන කියන එක තමයි යන්නේ. හැබැයි ප්‍රබලතාවය වෙනස් වීමට අනිත් පැත්ත බලපානවා. එතන ඒක අපේ චේතනාවේ එහෙම කෙනෙක් ගැන තියනවද නැද්ද කියන එක බලපෑමකුත් සම ඒ කියන්නේ අපි ඊට අනුවත් වෙනස් වෙනවා. එහෙම නැතුවත් අරක වෙනස් වෙනවා. අපි දන්නේ නැතුව සමහරලාට සමහර උපාසක කෙනෙක්ට ඒකන් දෙන්න පුළුවන් එයා මාර්ගඵලලාභී. මොන එහෙම කෙනෙක් කියලා දන්නේවත් නැහැ. හැබැයි විපාකේ ප්‍රබල වෙනවා අනිත් පැත්තේ. අදහසකුත් නැහැ. සංගයක් දෙනවා කියලා අදහසකුත් නැහැ. උපාසක කෙනෙක්. එහෙම අවස්ථාවල් තියෙනවා. දැන් අර එක තැනක තියෙනවා දෙවි අර කට්ටියක්ගේ මොහොතේ මුහුද ගිහිල්ලා නැවක් ඔය මුහුදුපත් වෙලා මොකක් හරි දිව්‍ය විමානයකට යන සිද්ධියක් තියෙනවා කවුරු දෙවි කෙනෙක් එතන මතුවෙලා එතකොට කියනවා මේ නැවේ ඉන්නවා කියනවා මේ සෝතාපන්න උපාසක කෙනෙක් හරි අනාගාමී උපාසක කෙනෙක් හරි එයාට මේ මේ මේවා පූජා කරලා මට පින් අනුමෝදන් කරන්න එතකොට මට මේ අවශ්‍ය දේවල් ලැබෙනවා කියලා එහෙම කරගත් අවස්ථාවල් තියෙනවා එතකොට ඒ අර එන්නේ එහෙම. එතකොට ඒ කියන්නේ ඒ මත වෙනස් වෙනවා. ඒ අර සුදේශ ආපු ඒ දෙවෙනි කොටසට මට උත්තරයක් නැහැ. කොහොමද හරියට වෙන්නේ කියන එක ගැන ඒක තේරෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙත් මට හම්බෙලා නැහැ. වෙනස් වෙනවා කියලා තියෙනවා. විපාකේ ප්‍රබල වෙනවා කියලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ මෙතන කියලා ධර්මතාවයන් හේතුඵල ධමයක් බුද්ධ දේශනාවේ මට හම්බෙලා නැහැ. මේ ඒක එහෙම තමයි දරා ගන්න තියෙන්නේ. එහෙමයි. එහෙමයි. එහෙමයි. අර අර තව කතාව තියෙන සරණස අර හිතෙන් අර මේ මම මේ දානෙ බෙදනකොට අර මේ හිතනවා කියන සයනස මේ මම මේ රහතන් වහන්සේ නමකට දානෙ බෙදන්නේ කියලා සයනස මේ හිතනවා කියන සයනස ඊට පස්සේ ඇත්තටම මේ දැන් මෙතන සයනන්සට මේ සිතුවිල්ල පහල වෙනවා කියන සයනස මේ මේ මෙයා කොහොමද දන්නේ මේ <laughs> කියලා සයනස ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනවා මෙහෙම හිතලා නෙවෙයි ඒනට ඉතින් අර එයාගේ හිතේ පැහැදීම හින්දා එහෙම කියනවා කියලා සයනන්ස මේ ඔව් එතන තියෙන්නේ ඒ වගේ එතන ඒ ඒ මනුස්සයා ඒ බ්‍රාහ්මණ කෙනා කියනවා ඒ කියන්නේ වඩින රහතන් වහන්සේ ඉඳගන්න රහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ කියලා පැහැදිලිව එහෙමයි. හිතු කී කී තමයි මේ එහෙමයි. දානේ හැමදාම පූජා කරලා තියෙන්නේ ඊට පස්සේ රහතන් වහන්සේලා කල්පනා කරන ඒ කියන්නේ මේක ඇහෙනකොට අප්පා මේ මනුස්සයා දැනගන්නේ අපි රහත් වෙලා කියලා මේක හරි නෑ නිකන් අපි නිකන් ප්‍රසිද්ධ වෙන්න නිකන් රහතන් වහන්සේ නමක් පෙන්වන්න බව පෙන්වන්න දෙතට යනවා වගේ මේ වැඩේ කියලා රහතන් වහන්සේලා ටික නතර වුණා කියලා ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා කියන රහත් නොවිච්ච කට්ටිය හරි වැඩේ මේ අපි රහත් වෙලත් නැහැ මෙයා මේ අපිට රහතන් වහන්සේලා කියලා හිතලා දාන් දෙනවා මම අපි මේ දාන්නට යන්න හොඳ නැහැ කියලා ඒ මිනිසුන් අතර වුණා කියනවා. අන්තිමේදී මිනිස්යාගේ දාහනේ හිස් වුණා කියනවා කවුරුත් යන්නේ නැහැ දාන්න රහතන් අතර යන්නෙත් නැහැ නැති අය යන්නෙත් නැහැ. ඊට පස්සේ තමයි ඒක විස්තර කරනකොට බුදුරජාණන්සේගාව ගිහින් මේ බ්‍රාහ්මණයක් අහනකොට ඊට පස්සේ කියනවා නෑ ඒ ඒ මිනිස්සුගේ චිත්තප්‍රසාදයෙන් හින්දා දෙන්නේ ඕක ඒක උපේක්ෂාවෙන් ඉවසන්න කියනවා. දැන් සංඝයා උසා කියලා දැන් දන් දෙන එක අපි උපේක්ෂාවෙන් ධර්ම අවබෝධ කරපු නැති අයත් ඉවසන්න වෙනවන්නේ. නැත්නම් හිතා දානි වල නැතු ඉන්න වෙනවනේ. එහෙම. දානසාර සංඝයා උසා කියලා කියලා සංඝස්ස දේම කියලා බික්කු සංඝස්ස දේම කියලා දාන පූජා කරද්දී නැගිටලා යන්න වෙනවා මේ එහෙම. ඒතොර ඒකයි උපේක්ෂාවෙන් ඉන්නේ. ඒ තමන්ට කියලා හිතන්න හොඳ නැහැ. එහෙමයි. එහෙම. එතකොට ඒ සිද්ධිය එහෙම තියෙන. එතකොට ඒකෙත් මම කියනවා එයා ඒ පින ඒ විදිහට මට මතක හැටියට එයා රහතන් වහන්සේලාට කියලා චේතනාව පිහිටුලා ඒ පින රැස් කරා කියලා. එයා ඒ පිනට අනුව මොකද එයාගේ දැන් රහතන් වහන්සේ කියන අදහසත් එක්ක එයාගේ හිතේ අපි ගත්තොත් එම අර කුසල් සිතේ අංග වෙනස් වෙනවනේ. සාමාන්‍ය භික්ෂුවක් කියන අදහසට වඩා අපෙත් වෙනස් වෙනව නේද? සාමාන්‍ය භික්ෂුවක් කියන අදහසට වඩා රහතන් වහන්සේ නමක් කිව්වම අපේ හිතේ කුසල් සිතේ අංග පැහැදීම සද්ධාව බලවත් වෙනවා. ඊට අනුව සොම්නස සතුට ඇතිවීම බලවත් වෙනවා. ඊට අනුව හිත එතන එකග වෙන ගතිය බලවත් වෙනවා. අපි හොඳ අවධානය යොමු කරන ගතිය හොඳට මේක ගාන්න හොඳට හරියටම කරන්න ඕනි කියලා අවධානය යොමු කරන ගතිය බලවත් වෙනවා. ඒ වගේ අපේ හිත මෘදු වෙන ගතිය, මෛත්‍රී ගතිය ඒවා ඇතිවීම බලවත් වෙනවා. එහෙමයි. චේතනාවනු බලවත් වෙනවා. ඒ හින්දා සංඝයා උත්සාහ කියලා දන් දෙන්න කියන්නේ ඒකයි. චේතනාව පිටවලා අපේ හිතේ අදාළ කරුණු ටික බලවත් කරන්න හිතලා. එහෙමයි. ඔව්. කොහොම හරි ඉතින් අවසාන වශයෙන් තව කාටද ප්‍රශ්නයක් තියෙනවද අහන්න? අවසාන වශයෙන් ඒ කියන්නේ ඔය කට්ටිය අර තේරුම් ගන්න දුන්න දාන සියල්ලම සතුරු සිතින් සත් ඒ කියන්නේ පැහැදීමෙන් ඒ කියන්නේ පැහැදීමෙන් කැමැත්තෙන් දුන්නා නම් ඒ හැම එකටම පිනක් රැස් වෙලා ඇති. හැම එකටම පිනක් රැස් වෙලා ඇති. ඒ සොම්නසාදී සකස්සිත ස්වභාවයල් මත ඒ පිනේ විපාකේ ඒ මට්ටම් වලට ප්‍රබල වෙලා ඇති. හැබැයි මේ බුදුරණන් වහන්සේ වදාළ මේ කාරණාවට අනුව ධර්මතාවයේ දිහා බල්ලා ඊට අනුව නුවණ යොදවලා ඒක කරොත් ඒ රැස්කලේවට වඩා සමහරවිට අතිශය බලවත් පින් රැස් කරගන්න තාම අවස්ථාව තියෙනවනේ. අපිට මේ කාරණාව බඹලෝගිය වෙලාවක හරි දාන් දෙන්න බැරි තැනකදී අහන්න ලැබුණොත් මොකුත්ම නැහැ. දැන් තාම දාන් දෙන්න පුළුවන් අවස්ථාවක එහෙම. එතකොට තාම තනිකර මේක මානසිකව ඒ කියන්නේ භාවනාවක් වගේ දානි කරන්න වෙනවා. එතකොට ඒක කරන ආකාරය අපි ඉදිරියේදී මේ මහත්පර කරන ආකාරයට විදියට චේතනාවල් කරලා ප්‍රබල කරන ආකාරය පැහැදිලි කරන්න ඊටස් කරලා බලන්න සිද්ධ වෙනවා. එතකොට මේ එතකොට තේරුම් ගන්න පුළුවන් ප්‍රබල විපාකයක් සකස් වෙනවා කියලා. ඒ විපාකේ මහත්ඵල වෙනවා සතර සතරාන් දෙවුරුන්ගේ තවසාවෙන් ඉහළට ඔසවනවා. ඒක හොඳට දක්ෂකය මම හිතනවා නිම්මානති වගේ තැන නැති. දස්තාවේ අධිකානු එහෙම. එයා එච්චර දක්ෂයි. යාගේ හිතේ මානසිකත්ව වෙනස් කරන්න, මානසිකත්ව අසුරවන්න ඒකට මේ දක්ෂයි. චේතනාවට අනුව එයාට අවශ්‍ය විදිහට හිතේ සැපේ හදන්න දක්සයි. ඊට අනුව ලෝකෙක ගිහිල්ලා ඉපදිලා ඉතින්. සමහරට කර්මානුරූප උපත. එහෙනම් මොකුත් ප්‍රශ්නයක් නැහැ හරි. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම අප අප අපේ අතීතයේ කළා වූ දාන ගැන සිහිපත් කරලා අදටත් අපිට දානේ මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් ඒ දාන සිහිපත් කරලා ඒ ඒ එහෙම කර ගැනීම පිණිසත් ඒ වාගේ වර්තමානයේ අනාගතේ කරන්නා වූ දාන මහත්ඵල මහානිසංස විපාක ප්‍රබල ස්වභාවයට පත් කර ගැනීම පිණිසත් හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම සේවය සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් බුද්ධ පුත්තං නමාමහ සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාව සම්බදන්තං පනමාමහ සාදු සාදු සාදු ඊළඟට